හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අද අඟහරුවාදා දවසේ මේ සූදානම් වෙන්නේ ආදුරටත් නිවෙනේ නීම දේශනාමාලාවම තවදුරටත් සාකච්ඡාවට බඳුන් කරන්න. එතකොට මේ සාකච්ඡාවේ අපි දැනට ඇවිල්ලා තියෙනවා දේශනා 8ක් අවසන් කරලා තියෙනවා. එතකොට බලාපොරොත්තු වෙන දැන් අපි 9 වෙනි දේශනාවේ කාලය ගත කරන්නේ. මේක එදා අපි පටන් ගත්තා එක්තරා අන්දමක අර සාපේක්ෂතාවය මුල් කරගෙන ස්වාමීන් වහන්සේ කරන දේශනාවක් නම් මේ දේශනාව කියන්නේ. ඉතින් එතනදී මේ යමක් තියනවා නම් ඊළඟ දේ තියනවා කියලා සලකනවා වගේ එකකට එකක් යැපෙන ස්වභාවයක් එකක් මත එකක් තීරණය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ කාරණාවේ සාපේක්ෂතාව ස්වාමීන් වහන්සේ විස්තර කරගෙන යනවා. ඉතින් අපි ටිකක් එහෙමනම් ගිය වාර නවත්තපු තැන ඉඳලා නැවතත් අපි මම ආරාධනා කරනවා 13 කුටිය ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට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 මේ සබ්බේ ධම්මා නාලං අභිහිවේසාය කියන ධර්මය මෙතනින් අපිට පෙනෙන්නේ හැම දෙයකම ඇති ශුන්්‍යතාවයයි. මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට එක්තරා වටිනා සූත්‍රයක් හොයාගන්න පුළුවන් වෙනවා. අංගුත්තර නිකායේ අටක නිපාතේ කිං මූලක සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි මහනවා දැන් මහණෙනි නුඹලාගෙන් අන්‍ය තීර්ථක පරිත්‍රාජකයන් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මාලාවක්. නුඹලා කොහොමද පිළිතුරු දෙන්නේ? මොනවාද ප්‍රශ්න? කිං මූලකා අවසෝ සබ්බේ ධම්මා. කිං සම්භහා සබ්බේ ධම්මා. කිං සමුදයා සබ්බේ ධම්මා. කිං සමෝසරණා සබ්බේ ධම්මා. කිං පමුකා සබ්බේ ධම්මා. කිං ආදිපතේයා සබ්බේ ධම්මා. කිමුත්තරා සබ්බේ ධම්මා. කිංසරා සබ්බේ ධම්මා. කිංසාරා. කිංසාරා සබ්බේ ධම්මා. කියලා මේ ප්‍රශ්න 8ක් අහනවා. ඒ ප්‍රශ්න අටේ අර්ථය අපි ඉස්සෙල්ලා ගනිමු. අන්න චේතක පරිබ්‍රාජකයන් උඹලාගෙන් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මොනවද? සබ්බේ ධම්මා අර කලින් කියපු සබ්බේ ධම්මාමයි මෙතන හැඟෙන්නේ. සියලු ධර්මයන් එහෙම නැත්නම් හැම දෙයක්ම හැම දෙයකම මුල මොකද්ද? කිං මූලකා සබ්බේ ධම්මා. කිං සම්භව කිං සම්භව සබ්බේ ධම්මා. හැම දෙයකම හටගැන්ම ප්‍රභවය කුමක්ද? කිං සමුදයා සබ්බේ ධම්මා හැම දෙයකම පැන නැගීම සමුදය කියන එක අර පටිච්ච සමුප්පාදයේ හැඟ වෙන වචනයක්. හැම දෙයකම පැන නැගීම උදාව කුමක්ද? කිං සමෝසරණා සබ්බේ ධම්මා. හැම දෙයක්ම ගිහිල්ලා කොතැනටද එකතු වෙන්නේ? හැම දෙයකම එක්රැස් වීම කොතනද? කිං ප්‍රමුඛා සබ්බේ ධම්මා. හැම දෙයක්ම කුමක් ප්‍රමුඛ කොට ඇත්තේද? කුමක් පෙරට කොටගෙන ඇත්තේද? කිං ආධිපතියා සබ්බේ ධම්මා හැම දෙයක්ම කුමක් අධිපති කොටගෙන ඇත්තේද කිං උත්තරා සබ්බේ ධම්මා උත්තර කියන එකේ විශේෂ අර්ථ රාශියක් තියෙනවා ලෝකෝත්තර කියන එකේ ඊතර වීම කියන අර්ථය තියෙනවා මෙතන උත්තර කියන්නේ ඉහළම තැන ශ්‍රේෂ්ඨම දේ මුදුන කියන අදහසක් තියෙනවා ඊතර වීම කියන අදහසත් අදහසට මේක ළඟයි බොහොම ගැඹුරු අර්ථ රාශියක් තියෙනවා උත්තර කියන වචනේ කිං උත්තරා සබ්බේ ධම්මා හැම දෙයක්ම උත්තර අවස්ථාව එහෙම නැත්නම් ඉහළම තැන කොතනද? මුදුන කොතනද? කිං සාරා සබ්බේ ධම්මා හැම දෙයකම සාරය කුමක්ද? මේ ප්‍රශ්නට ඇහුවහම මේ සංඝයා වහන්සේලා කියනවා අපිට නම් මේකට උත්තර හොයාගන්න බෑ කියලා. කියලා. ඒ විදිහේ අවස්ථාවල සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන විශේෂ වාක්‍යයක් තියෙනවා. භගවන් මූලකා නොබි නොබන්තේ ධම්මා භගවන් නැතිකා භගවන් nettika භගවන් පටිසරණ කියලා ওই විදිහට භාග්‍යවතුන් වහන්සේගෙන්මයි අපට මේ ධර්මයේ ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. අපේ පිරිසරණ භාග්‍යවතුන් වහන්සේමයි. භගවතෝ සුත්වා භික්ඛු ධාරේසanti කියන භාග්‍යවතුන් වහන්සේටම මේ කාරණේ වැටහිවා අපිට කියලා දෙන්න අපිට නම් තේරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මේකට බුදු පියාණන් වහන්සේට මේකට පිළිතුරු දෙන්න සිද්ධ වුණා. ඇහුවොත් මෙන්න මේ විදිහට කියපල්ලා කියන එකයි ඊළඟට කියන්නේ. අන්‍ය තීර්ථක පරිත්‍රාජකයන් උඹලාගෙන් ප්‍රශ්නකට ඇහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු 8ක් දෙනවා. හොඳයි. පොඩ්ඩක් උඩට ගමු. එදා අපි ඇත්තටම නාස්තුවේ සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය කියන මේ කාරණාවෙන් එතන ඇත්තටම මේ චූල තණ්හා සංකේ සූත්‍රේන කාරණාවක් ඒක බුදුරජාණන් වහන්සේ සක්‍රදෙවියන්ට මේ කරපු දේශනාවක් හා සම්බන්ධයි. ඉතින් අර සක්‍රදෙවිය වැවිලා බණ අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරන එක ප්‍රධාන ප්‍රකාශයක් තමයි සබ්බේ ධම්මා නානං අබිනවේසාය. කිසිම දෙයකට බැහැ ගන්න එපාය, කිසිම දෙයක් දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න එපාය කියන කාරණාව තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ කාරණාව තමයි තවදුරටත් මෙතන මේ කිම්මූලක සූත්‍රය හරහා ස්වාමීන් වහන්සේ මතු කරගෙන යන්නේ. දැන් කිසිම දෙයකට බැහැ ගන්න එපාය, කිසිම දෙයක් දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න එපාය, කිසිම දෙයක් අල්ල ගන්න යන්න එපාය, නැත්නම් දැඩිව ගන්න යන්න එපාය කියන කාරණාව ඇත්තටම මේ කිම්මූලක සූත්‍රයේදී මුල නෙමෙයි අගට යනකොට තමයි තේරෙන්නේ. <clears throat> දැන් මේ කිම්මූලක සූත්‍රය හමු වෙන්නේ ආංගුත්තර නිකායේ අටක නිපාතේ. ඇත්තටම මේ මේ කොටස එන නිසාම මම මේ පාර භාවනාවට සටහනත් මේ කිම්මූලක සූත්‍රයෙන්මයි කරන්න ගත්තේ. ඒක තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉතින් මේ කිම්මූලක සූත්‍රය ඇත්තටම එකතකින් කියනවා නම් භාවනා කමටහන් 8ක් කියලා කියන්න පුළුවන්. මොකද එක එක මට්ටම් වල ඉන්න පිරිස් වලට මේකේ තියෙන මේ එක එක උත්තර හරහා අපිට ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. මොකද දැන් මේකේ හේතු හොයාගත්තොත් නැත්නම් සන්දර්භය අල්ලගත්තොත් මෙතෙන්දි වෙලා තියෙන්නේ දැන් ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි අන්‍ය විවිධාකාර ශාස්ත්‍රෝන් වලින් ඉඳලා ශාස්ත්‍රෝන්වරුන් ඉඳලා තියෙනවා ෂට් ශාස්ත්‍රෝන්වරු ඉඳලා තියෙනවා ඒ වගේමයි විවිධාකාර ලබ්ධීන් ගත්ත අනිකුත් අන්තොටුවන් ඉඳලා තිනවා පරිබ්‍රාජකයන් ඉඳලා තිනවා ඉතින් ඒ අය ඇවිල්ලා විවිධාකාර ප්‍රශ්න හදාගෙනත් ඇවිල්ලා සමහරලාට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සමහරලාට අනිකුත් ස්වාමින් වහන්සේලාගෙන් අහනවා ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එකක් කියලා අනිකුත් ස්වාමින් වහන්සේලා තවත් එකක් කිව්වොත් එහෙම පැටලෙනවා මොකද සංඝයා වහන්සේලා වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් වශයෙන් උන්වහන්සේව ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සලකන පිරිසක් වශයෙන් උන්වහන්සේ කියන්නේ මොකද්ද? ඒ අනුව තමයි අපිටත් උත්තර දෙන්න වෙන්නේ. මොකද අපි නෙමෙයි දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ දන්නේ. ඒක එක්තරා අන්දමකින් අර සූත්‍ර දේශනාවලත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ශාවකීන් වශයෙන් නිහතමානී වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි අපිට මේ ප්‍රශ්න තනියෙන් විසඳගන්න බැරි නිසා තමයි අපි බුදුන් සරණ ගිහිල්ලා තියෙන්නේ. දහම් සරණ ගිහිල්ලා තියෙන්නේ. නැත්නම් සංඝුන් සරණ ගිහිල්ලා තියෙන්නේ. මොකද ප්‍රශ්නය ටිකක් ගැඹුරුයි. අපි කෙලස් බරිතව මේවා දිහා බලනකොට අපිට තේරෙන දේ නෙමෙයි ඇත්තටම කෙලසුන්ගෙන් තොර වෙලා නැත්තම් සම්පූර්ණ පාරිශුද්ධයකටපත් වෙච්ච කෙනෙක් දෙයක් දිහා බලනකොට පේන්නේ. අපි බලන්නේ සම්නිකරම අපේ අපි ගාව තියෙන රුචි අරුචිකම් අනුව අපේ හිතේ තියෙන බලපවත්වන විවිධාකාර හිතේ දාගත්ත රාමු අනුව ඒවට හිර වෙලා තමයි අපි සාමාන්‍ය දෙයක් දිහා බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සව කෙලසුන් නැසා අරහත්ත්වයටපත් වෙලා එබ නැත්තම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා සර්වඥතා ඥානයකුත් ලබාගෙන එන්නේ බඳු පරිසරයක ඉඳලා තමයි උන්වහන්සේ දෙයක් දිහා බලන්නේ. ඒ නිසා උන්වහන්සේ දෙන පිළිතුර අපිට හිතන පිළිතුර වලට වඩා 100 දහස් ගුණයකින් නිවැරදි කියන්න පුළුවන්. ඒ නිසා අපි උන්වහන්සේව සරණ යනවා උන්වහන්සේගේ ධර්මය පිළිහිට කරගන්නවා ඒ ධර්මයේ සඳහන් වෙන දේ තමයි අපි ඉස්සරහින් තියාගන්නේ ඒ නිසා අපිට ඕන ඕන මත ඉදිරිපත් කරනවා නෙමෙයි ඒ වෙනුවට අන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන මතය මොකද්ද ඉදිරිපත් කළ තියෙන උත්තරය මොකද්ද කියන එක අපි හැමතිස්සෙම ඉන්න ධර්මයට ආයුතු වෙනවා ධර්මය තමයි ඉස්සරහින් තියාගන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේත් ධර්මය තමයි ඉස්සරහින් තියාගත්තේ බුදු වෙලක් ඒ නිසා දැන් මෙතන මේ අහන ප්‍රශ්න ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේට ඇති ප්‍රශ්න නෙමෙයි. එකාතකින් මේවා ගැන හිතා ගන්න තියෙන්නේ මේ අන්‍ය තීර්ථකයන් එහෙම මේ වගේ විවිධාකාර ප්‍රශ්න හදාගෙන ඒගොල්ලෝ ඒවට උත්තරත් හදාගෙන සංඝයා වහන්සේලාගෙන් ඇවිල්ලා අහන්න පුළුවන්. නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ ප්‍රශ්න. උදාහරණයක් වශයෙන් කිම් මූලක ආවුසෝ සබ්බේ ධම්මා කියලා අර මේ හැම දෙයකටම මුල මොකද්ද කියනවනේ ප්‍රශ්න අහනවා. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ එකක් කියලා ස්වාමීන් වහන්සේලා තව එකක් කිව්වොත් උතන පැටලෙනවා. එතකොට අරගොල්ලන්ට අන්න අවස්ථාවක් හම් වෙනවා ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මේකය. ඊළඟට ශ්‍රාවකයෝ කියන්නේ මෙන්න මේකය කියලා එක්තරාන්දමකින් මෙතන භේදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ විසුණු වහන්සේලාට දැන් ප්‍රශ්න මතුවෙන්නත් කලින් එමත් නැත්නම් ඒ අයගෙන් මේ ගැටලුව එන්න කලින්ම අන්න භික්ෂුන් වහන්සේලාව දැනුවත් කරනවා. මෙන්න අන්‍ය තීර්ථකයලා මෙන්න මේ වගේ ප්‍රශ්න අටක් අහන්න ඉඩ තියෙනවා. ඇහුවොත් මෙන්න මේ ආකාරයෙන් පිළිතුරු දෙන්න. ඉතින් මුලින්ම භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒවට තියෙන පිළිතුරු මොනවද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම නිහතමානීව කියනවා අපි නම් දන්නේ නැහැ. භාගතුන් වහන්සේටම මේ ප්‍රශ්න අටට පිළිතුරු වැටේවා කියලා. ඒ විදිහට තමයි භාගතුන් වහන්සේට ආරාධනා කරන්නේ මේ ප්‍රශ්න අටට පිළිතුරු දෙන්න. ඊට පස්සේ තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න අට එකින් එක අන්න විග්‍රහ කරන්න පටන් ගන්නවා නැත්නම් උත්තර දෙන්න පටන් ගන්නවා. හොඳයි අපි ඉස්සරහට යමු. ඡන්ද මූලකා අවසෝ සබ්බේ ධම්මා. එවත්නි හැම දෙයක්ම ඡන්දය මුල් කරගෙන ඇත්තේය. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. හැම දෙයක්ම මානසිකාරය මෙනෙහි කිරීම සම්භව ස්ථානයේ එහෙම නැත්නම් ප්‍රභවය ප්‍රභව ස්ථානයේ කොට ඇත. හටගැන්ම කොට ඇත. ඊළඟට පස්ස සමුදයා සබ්බේ ධම්මා. හැම දෙයක්ම ස්පර්ශය සමුදේ ස්ථානයේ කොටගෙන ඇත. පැනනගින ස්ථානයේ හැටියට අරගෙන ඇත. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. හැම දෙයක්ම ගිහිල්ලා එකතු වෙන්නේ එක්වස් වීම හරියට පරාලු ටික ගිහිල්ලා මුදුන් වහලේට එකතු වෙන්නා වගේ ඒවා ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. සමාධි පමුඛා සබ්බේ ධම්මා. කිම් පමුඛා කියන ප්‍රශ්නෙට පිළිතුරු මොකද්ද? කුමක්ද ප්‍රමුඛ කරගෙන තියෙන්නේ හැම දෙයක්ම සමාධිය ප්‍රමුඛ කරගෙනයි තියෙන්නේ. කින් ආදිපතේය සබ්බේ ධම්මා කියන එකට පිළිතුර සතාදිපතේය සබ්බේ ධම්මා හැම ධර්මයක්ම හැම දෙයක්ම සති අධිපති කොටගෙන තිබෙනවා. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා හැම දෙයකම උත්තර නැත උත්තර තැන උත්තර තැන එහෙම නැත්නම් ඊතර වීමේ ස්ථානය මුදුන් තැන ඉහළම තැන ප්‍රඥාවයි විමුක්ති සාරා සබ්බේ ධම්මා හැම දෙයකම සාරය හරය විමුක්තියයි. ඔව් දැන් මේ කෙටියෙන් එතකොට මේ ප්‍රශ්න ඔක්කොටම නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් උත්තර ටික දෙන හැටි දැන් මුලින් කතා කරන්නේ. ඒතර ප්‍රශ්න අටක් අහනවා කිම් මූලක ආවසෝ සබ්බේ ධම්මා හැම දෙයකටම මුල මොකද්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්න කියනවා ඡන්ද මූලක ආවසෝ සබ්බේ ධම්මා කියලා. ඡන්දය තමයි කැමැත්ත තමයි හැම දෙයකටම මුල. ඊළඟට කිං සම්භවා සබ්බේ ධම්මා කියලා අහුවාම උත්තර දෙන්න කියනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. මානසිකාරය තමයි හැම දෙයක්ම හම්බ වෙන තැන. නැත්නම් මේ ප්‍රභව ස්ථානය කියලා උත්තර දෙන්න කියනවා. ඊළඟට කිං සමුදයා සබ්බේ ධම්මා කියලා අහුවාම නැත්නම් දේවල් කුමක් සමුදය කරගෙන පැන නගින තැන කුමකද්ද කියලා අහුවොත් උත්තර දෙන්න කියනවා පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා. ඊළඟට කිං සමෝසරණා සබ්බේ ධම්මා කියලා අහුවාම කොයිව අන්තිමටම ගිහිල්ලා සියලු දේ එකතු වෙන්නේ කොහෙද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න කියනවා වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා කියලා. ඊළඟට කිං පමුඛා සබ්බේ ධම්මා කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රමුඛ වෙන්නේ දේවල් අතර කියලා ඇහුවොත් සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා කියලා උත්තර දෙන්න කියනවා. සමාධියයි ප්‍රමුඛ වෙන්නේ කියලා කියන්න කියනවා. ඊළඟට කිං ආධිපතේයා සබ්බේ ධම්මා සියලු ධර්මයන්ට අධිපතිත්වය දරන්නේ කවුද කියලා අහුවොත් එහෙම සතාධිපතේ යා සබ්බේ ධම්මා කියලා උත්තර දෙන්න කියනවා. සතිය තමයි අධිපතිත්වය දරන්නේ කියලා. ඊළඟට කිං උත්තරා සබ්බේ ධම්මා කියලා කවුරු හරි අහුවොත් මොකද්ද මේකේ තියෙන උත්තර ස්ථානය? නැත්නම් ඊතර වෙන ස්ථානය. මුදුන් මුදුන මොකද්ද කියලා අහුවොත් එහෙම පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා කියලා උත්තර දෙන්න කියනවා. ඒ කියන්නේ ප්‍රඥාව තමයි උත්තර ස්ථානය නැත්නම් ප්‍රඥාව තමයි මුදිනම තියෙන දේ කියලා උත්තර දෙන්න කියනවා. ඊළඟට කිං සාරා සබ්බේ ධම්මා මොකද්ද හැම දෙයකම තියෙන සාරය නැත්නම් අවසාන වශයෙන් හැම දෙයක්ම ගිහිල්ලා අන්තිමට සාරයක් වශයෙන් ගන්න තියෙන්නේ මොකද්ද කියලා හුවත් උත්තර දෙන්න කියනවා විමුක්ති සාරා සබ්බේ ධම්මා කියලා. විමුක්තිය තමයි හැම දෙයකම සාරය කියලා. දැන් මේ එක එකක් තමයි ඊළඟට අත්‍තරම අපිට විග්‍රහ කරන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යමු. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සූත්‍රයේ මූලික අර්ථය විග්‍රහ කිරීමට කලින් අපි ටිකක් කල්පනා කළ යුතුව තිබෙනවා. ඇයි බුදු පියාණන් වහන්සේ ඇසුවේවත් නැති ප්‍රශ්නයකට සංඝයා වහන්සේලාගේ මනස සූදානම් කළේ? මේ විදිහට නුඹලාගෙන් ඇහුවොත් මේ විදිහට කියපල්ලා කියලා. එහෙම ප්‍රශ්නයක් පැන නැගුණේවත් නැහැ. මේකට හේතුව අපිට හිතා ගන්න පුළුවන්. බුද්ධ කාලයේ හිටිය නොයෙකුත් අන්‍ය තීර්ථකයන් අතර බ්‍රාහ්මනාදීන් අතර නොයෙකුත් මතභේද තිබුණා යමක් දෙයක් වන්නේ කොහොමද දෙයක හරය කුමක්ද ඔය විදිහේ ප්‍රශ්න ඒගොල්ලොම හදාගෙන ඒගොල්ලොම ඒකට හොඳට උත්තර හදාගෙනයි හිටියේ බුදු බුදුරජාණන් වහන්සේගේ අනාත්ම ධර්මයට තමයි මේකට උත්තර දෙන්න අමාරු ඒක නිසායි අර සංඝයා වහන්සේලාට අන්තිමට කියන්න සිද්ධ වුණේ අපිට නම් තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේම කියන්න කියලා. අන්‍ය තීර්ථකින් යොදාගෙන තිබුණ පිළිතුරු මොනවද? ආත්මවාදය, ඊශ්වර නිර්මාණවාදය. අනුව මේ හැම දෙයක්ම එක්කෝ බ්‍රහ්මයාගෙන් පටන් ගත්තා. එහෙම නැත්නම් මේවායේ සාරය, හරය තමයි ආත්මය. ආත්ම සාරය. ඔය විදිහට ඒගොල්ලන්ට තිබුණ තිබුණ හොඳ පිළිතුරු රාශියක්. මේ හැම දෙයක් පිළිබඳව දාර්ශනිකයන් අතර ලොකුම ප්‍රශ්නයක් තමයි යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් නොවන්නේ කොහොමද කියන එක. මේ මේ කාලයේ මේ ප්‍රශ්නය හැම දෙනෙක්ගෙන්ම අහන ප්‍රශ්නයක්. හැම දෙනෙක්ම අහන. හැම දෙනෙක්ම අහන ප්‍රශ්නයක්. ඒ තරම් ගැඹුරු කාරණයක්. එතකොට මේ සූත්‍රයේ අවාසනාවකට වගේ අටුව ආදී විවරණවලදී මේ ගැඹුරු අංශය ගැන ඊතරම් තැකීමක් නැතුව මෙතන අරගෙන තියෙනවා. හොඳයි පොඩ්ඩක් ඉන්න. දැන් අර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ වගේ දෙයක් මේ තමන් වහන්සේම මතු කළා නැත්නම් තමන් වහන්සේම මේ ප්‍රශ්න ටික අහලා උත්තර දෙන්න පටන් ගන්නෙ කියලා. අර එතකොට මෙතන තේරුම් ගන්න තියෙන්නේ මේ වෙනකොට මේ ප්‍රශ්නවලට අන්‍ය තීර්ථකයන් ඒගොල්ලන්ට ගැලපෙන විදිහේ උත්තර හදාගෙන තමයි ඇත්තටම එන්නේ මේ ප්‍රශ්න නගන්න. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බ්‍රහ්ම ප්‍රඥා දහනව වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ආත්මය මේ ආත්මයක් තියෙනවා කියලා ගත්ත ඒ ආත්මීය සංකල්පයක පිහිටලා තමයි එතකොට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. එතකොට ඒගොල්ලන්ට හම්බ වෙන උත්තර තනිකරම මේ බ්‍රහ්ම පදාර්ථයක් අරමුණු කරගෙන නැත්නම් ආත්මයක් සාරය කරගෙන ස්ථිරව ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ශාස්ත්‍රත ශාස්ත්‍රතවාදයකට පැටලිලා ඔන්න වගේ සෑහෙන අර ඒගොල්ලෝ ගත්ත දෘෂ්ටි වලට අනුව තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඒතකොට නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ එහෙම මේ ਸਰවකාලීන දිගට පවතින සාස්වත වශයෙන් තියෙන කිසිම ආත්මකාරයක් නැහැ. ඊළඟට මේ මේ දේවල් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අනාත්ම දර්ශනයක්. මෙතන මේ හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙන ස්වභාවයක් මෙතන තියෙන්නේ කියන එකක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒතකොට ඒ බඳු දර්ශනයක පිහිටලා මේ ප්‍රශ්න වලටම උත්තර දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඒකට මතු කරගන්න තියෙන්නේ. අතෙන්දී අරගොල්ලෝ බලන්නේ හැමතිස්සෙම පුජ්‍යලයකට පුජ්‍යලයකට ආරෝපණය කළා. බ්‍රහ්ම මහා බ්‍රහ්මයට ආරෝපණය කළා. නැත්නම් ඊශ්වරයට ආරෝපණය කළා. නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකුට ආරෝපණය කළා තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අන්න දැන් මේක අනාත්මවාදයකට අරගෙන නැත්තම් මෙතන මේ හේතුඵල ධමයක් මත පදනම් වෙච්ච දෙයක් කියලා කියන පදනමේ මට පිළිහිලා තමයි මේ ප්‍රශ්නකට උත්තර දෙන්න පටන් ගන්න. හොඳයි. මේ සූත්‍රය අවාසනාවකට වගේ හතරවෙනි වේලෙ. මේ සූත්‍රයේ අවාසනාවකට වගේ අටුවා ආදී විවරණවලදී මේ ගැඹුරු අංශය ගැන ඊතරම් තැකීමක් නැතුව මෙතන අරගෙන තියෙනවා කුසල ධර්ම කුසල් ධර්ම වලට පමණක් සීමා වූ අර්ථයක්. මොකද ඡන්ද කියන වචනය තියෙනවා මෙතන. බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරේ. සති කියලා වචනයක් තියෙනවා. සමාධි කියලා වචනයක් තියෙනවා. පඤ්ඤා කියලා වචන පඤ්ඤා කියලා තියෙනවා. ඉතින් හිතලා තියෙනවා මේ අහන්නේ කුසල් ධර්ම ගැන කියලා. මේ ධර්මයේ තියෙන කුසල් ධර්මවල මුල මොකද්ද? කුසල් ධර්ම හටගන්නේ කොහේද? ඕක ගැනයි කියලා මේ ප්‍රශ්න ටික. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. කුසල කුසල දෙකටම බලපාන එක්තරා මූල ධර්මතාවයක් මෙතන ප්‍රකාශ වෙන්නේ. ධම්මපදයේ මුල් ગાථා දෙක දිහා බැලුවාම ඒ ગાථා දෙකේම කුසල අකුසල දෙකටම උපකාර වන එක්තරා මූලික ධර්ම නියාමතාවයක් තාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන පද දෙකෙන්. ඒ ગાථා දෙකේ මෙතන සඳහන් වෙන්නේ යම් කිසි පොදු ධර්මතාවක්. ඒ පද දෙක මේ කාලේ කොයි ආකාරයට තේරුවත් ඒකේ මූලික අදහස ගත්තොත් එතන ගන්න තියෙන්නේ හැම දෙයක්ම මනස පූර්වාංගම කොට ඇත්තේය. මනස මුල් කරගෙන මනස ශ්‍රේෂ්ඨ කොට ඇත්තේය. මනසින්ම සකස් වූ දේවල්. මේවා කුසලුත් වෙන්න පුළුවන්, අකුසලුත් වෙන්න පුළුවන්. අන්නේ විදිහට මේ දෙපැත්තටම අරගෙනයි සූත්‍රයේ තෝරාගත යුත්තේ. එතන විශේෂයෙන්ම තවත් කිය යුතු දෙයක් තියෙනවා. ඡන්ද ආදී වචන පසු කාලයක මේවා ඒකාන්ත කුසල් ධර්ම හැටියට තෝරන ක්‍රමයක් ඇති වුණා. දැන් සති කියන වචනේ දුටුව හැටියෙම සම්මා සති කියලා සමහර කෙනෙක් හිතා ගන්නවා. එහෙම නැත්නම් ඡන්ද කියලා තිබුණොත් ඒක කුසල ඡන්දය. කත්තු කම්මිතා ඡන්දය. ওই විදිහටයි පරිවර්තනය කරන්නේ. නමුත් මේ බුද්ධ දේශනාවේ විශේෂත්වයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනා. ඒ ඒ ශෝත්‍රුන්ගේ ශෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය අනුව ක්‍රමක්‍රමයෙන් ඕපනයික වශයෙන් ශෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය දියුණු කිරීම සඳහායි. සමහර විට දේශනාව ආරම්භයේදී පදයක යොදා තියෙන මේ දේශනාව අවසන් වෙනකොට තිබෙන්නේ. අන්න ඒ විදිහේ ක්‍රමයක් තියෙනවා. හොඳයි. එතකොට දැන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේකට දීලා තියෙන සම්ප්‍රදායික ඒ කියන්නේ පසු කාලයේ ඇති වෙලා තියෙන අර්ථ අර්ථ ගැන්වීම එතෙන්දී කටුකුරුන ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මෙතන මේ ප්‍රශ්න 8ේ තියෙනවා කුසල් කියලා සලකන්න පුළුවන් දේවල් ප්‍රඥාව විමුක්තිය සතිය සමාධිය වගේ දේවල් අපි සාමාන්‍යයෙන් හිතනවා මේවා ඒකාන්ත කුසල ධර්මයන් කියලා එහෙම හිතලා ඉතින් මේකට මේ කුසල පක්ෂයෙන් අහන ප්‍රශ්න 8ක්ය එතකොට කිම් මූලකා සබ්බේ ධම්මා කියලා වුවොත් ඉතින් මේ කුසල් සඳහා සියලුම කුසල් සඳහා මුල මොකද්ද කියලා අහන වගේ දෙයක් තමයි හිතාගෙන තමයි මේකට උත්තර දීලා තියෙන්නේ මේ අටුවාවේ කියලා ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. නමුත් මේ ප්‍රශ්න අට ඇත්තටම බැලුවාම සබ්බේ ධම්මා කියලා කතා කරනවා මිසක් ඒකේ කුසල ධම්මා කියලා අහන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන තේරෙනවා ඉතින් මේ ප්‍රශ්න අට කුසල ලකුසල් දෙකටම පොදුයි කියලා කියන්න පුළුවන්. ඒක තමයි ස්වාමීන් වහන්සේ ටික ටික විස්තර කරගෙන යන්නේ. ඉතින් මේකේ අර මතු කරලා දෙන එක කාරණාවක් තමයි ධම්මපදයේ මුල් ගාථා දෙක. ඒක එනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා ඒ පාද ඒ පද දෙක නැත්නම් ඒ පේලි දෙක පොදුයි. ඊට පස්සේ කියන්නේ මනෝ මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාව අනපාවේ. උත්තර දෙනවා යම්කිසි කෙනෙක්ගේ ඒ අවසාන පේලි දෙකේදී කුසල් පැත්තක් නම් හිතේ බලපවත්වා තියෙන්නේ. අන්න ඒ බඳු කුසලයක් මනස ප්‍රසන්න කරගෙන යම්සි කුසලයක් කරොත් අන්න යාගේ පස්සෙන් ඒ කුසලය කුසල විපාකේ නෝයි හරියට නිකන් තමන්ව අත්මහර හැන මේ සෙවණැල්ල වගේ කියලා. අනිත් වාතාවෙන් එනවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසා මොකක්ද එතන එන්නේ මනසා මනසාචේ පදුට්ඨේන බාහතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමඤ්ඤේති චක්ඛඤ්ඤව හතෝ පදං කියලා. එතන එතෙන්දී අර ඒ පළවෙනි පද දෙකම නැත්නම් පළවෙනි පේඩි දෙක ඒකටත් පොදුයි. දැන් මෙතන කතා කරන්නේ මනස දූෂිත කරගෙන. මනස මනස කියන්නේ අකුසල පක්ෂයේ පිටවගෙන යම්සීනේ කටයුතු කරනවා නම් ඒක අන්න තමන්ගේ විපාක හංගන්ට හම්බ වෙන අය හරියට නිකන් මේ ගුණ ගොනෙක්ගේ පිටිපස්ස යන කරත්තේ වගේ. හැමතිස්සෙම ඒතර කරත්ත නිසා මේ ගුණාට හරි පීඩාවක් තමයි තියෙන්නේ. ඒතකොට මේකේ මේ කුසල් ලකුසල් දෙකම පෙන්වද්දී මුලින් පෙන්නන ගාථා පද දෙක පොදුයි. එතකොට මේ අපිට තේරෙන මේ මුලින් ගාථා පද දෙක කුසල දෙක කුසලයටත් පොදි අකුසලයටත් පොදි. ඒකාන් ඒ කාරණා තමයි ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. එතකොට මේ හිතේ ඇතිවන විවිධාකාර ධර්මතාවයන් නැත්නම් මේ ධම්ම අරමුණු මේ හැම එකකටම කලින් තියෙන්නේ මනස. ඒතර මනසින්ම තමයි මේ අරමුණු තව දේවල් බවට පත් කරගෙන නැත්නම් මුලින් හිතට එන්නේ අපි තුමු පුංචි සංඥා මට්ටමකින් මතුවෙන්නේ. නමුත් අන්න අපි ඒකට වටිනකමක් දෙනවා. අපි ඒකට ඔන්න තව සිතුවිල්ලක් එකතු කරනවා. අපේ රුචි අරුචිකම් මේකට එකතු කරනවා. අපේ හිතේ තියෙන ආශ්‍රව ටික ඔන්න එතන ගිහිලා ඔන්න පදයන් පදිංචි වෙනවා. අන්න අර මුලින් හිතේ පතිත වෙච්ච ඒ පුංචි සංඥාව, ඒ පුංචි නාම රූපය අන්න දැන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න දැන් ඒක සිතුවිලි දෙක තුනක් බවට පත් වෙනවා සිතුවිලි 10ක් බවට පත් වෙනවා සිතුවිලි රැසක් බවට පත් වෙනවා සමහරවිට ලොකු ප්‍රපංචයක් දක්වාම යනවා ඉතින් මේ ප්‍රපංචය සමහරවිට කුසල පක්ෂයෙන් දුවන්න පුළුවන් නැත්නම් අකුසල පක්ෂයෙන් දුවන්නත් පුළුවන් කෙනෙක් බොහොම මේ සංවිධානය කළා ලොකු පින්කමක් කරද්දිත් ලොකු හිතේ සෑහෙන දේවල් ඉතින් බලපවත් කරනවා ඒ ඔස්සේම හිතනවා ඒ ඔස්සේම සිතේ කෙලවරක් නැති සිතුවිලි සමුදායක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙම අනිත් පැත්තක් තියෙනවා. අකුසලයක් කරද්දිත් අපි ඒ ගැන සැලසුම් කරනවා, මේ මේ විදිහට කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් තනි කරම අකුසල පක්ෂය මුල් කරගෙන අන්න සිතුවිලි සමුදායක් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම එතකොට අර මේ පටන් ගැනීම තියෙන අන්න අතන. පටන් ගැනීම තියෙන එතකොට මනස මනසේ අර මුලින්ම හටගත්තේ ධර්මතාවයන් හිත යටගත් ඒ ධර්මයන් එක කලකලා බලනකොට මනස තමයි එතන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. කුසල ලකුසල දෙකට මෙන්න මේ පොදු ධර්මතාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි ඇත්තටම මේ ප්‍රශ්න 8ක් විසඳන්න වෙන්නේ. මේ ප්‍රශ්න 8ට කොට ලැබෙන පිළිතුරු ඇත්තටම කුසල පක්ෂයෙන් ගන්නත් පුළුවන්, අකුසල පක්ෂයෙන් ගන්නත් පුළුවන්. හොඳයි. ඡන්ද කියන වචනේ හොඳ අර්ථයකුත් තියෙනවා, නරක අර්ථයකුත් තියෙනවා. ඡන්ද රාග කියන තැන චන්දං අගහං කියලා චන්දජං අගහං චන්දජං අගහං කියලා මේ මුළු මහත් ලෝකයේම ඡන්දයෙන් හටගත්තු දුක් ගොඩක් කියලා කියනකොට අන්න එතන ඡන්ද කියලා කියන්නේ තණ්හාව. ඒකාන්ත වශයෙන්ම තණ්හාව. ඒකාන්ත වශයෙන්ම තණ්හා වශයෙන් ලෝකයා ගන්න ඒ ක්ලේශ ධර්මයේ පිළිබඳවයි එතන අගවන්නේ. ඡන්ද ඡන්ද රාග වශයෙන් ඊළඟට ඡන්ද ඉද්ධිපාද කියන තැන ඒක කුසල ධර්මයක් හැටියට සලකනවා. නමුත් ඒක කුසල ධර්මයක් වුණු පමණින් අර ඡන්ද පවුලට අයිති නැති දෙයක් හැටියට සලකන නරකයි. ඒ බව අපිට හෙළිවන ඒ බව අපිට හොඳට හෙළිවන වතනා සූත්‍රයක් තියෙනවා. අතුරු සූත්‍රත් සමහර විට විස්තර කරන්න සිද්ධ වෙනවා පදයක් පදයක අර්ථය තේරුම් කිරීමේදී. සංයුත් සංගයේ සූත්‍රයක් තියෙනවා ඉද්ධිපාද සංයුත්තේ. උන්නාහ නැමැති බ්‍රාහමණේ ආනන්ද හාමුදුරුව දකින්න ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ඡන්ද කියන වචනය පිළිබඳ කාරණයක් මෙතන. ගාක්මනේ අහන ප්‍රශ්නය කිමත් යන්නකෝ භෝ ආනන්ද සමනේ ගෝතමේ බ්‍රහ්මචාරියම් උස්සති. මහත් ආනන්දය ශ්‍රමණ ශ්‍රමණ ගෞතමයන් වෙත බඹසර වාසය කරන්නේ කුමක් සඳහාද? කුමක් පිණිසද? එකපාරටම ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා ඡන්ද පහනත්තං කෝ බ්‍රාහ්මණ භගවති බ්‍රහ්මචාරියං උස්සති. බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේ වෙත බඹසර වසන්නේ ඡන්දය ප්‍රහාණය කිරීම සඳහායි. ඊළඟට අහනවා මේ බ්‍රාහ්මණය අත්ථිපන භෝ ආනන්ද මග්ගෝ අත්ථිපටිපදා ඒතස්ස ඡන්දස්ස පහනාය. මේකට ඡන්දය ප්‍රහාණය සඳහා මේකට ඡන්දය ප්‍රහාණය සඳහා යම් කිසි ප්‍රතිපදාවක් යම් කිසි මාර්ගයක් තියනවාද කියලා. එසේය කියලා අනන්ත ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා. මාර්ගයේ හැටියට ඉදිරිපත් කරන්නේ කුමක්ද? අන්න එතනයි වැදගත් කාරණය තිබෙන්නේ. ඉදිරිපත් කරන්නේ අර ඊත්ලිපාද හතර. හොඳයි සංක්ෂිප්ත කරගන්න මකලෙමු. එතකොට දැන් සායනස දැන් ඉස්සරහට අරගෙන යනවා මේ ඡන්දය කියන කාරණාව. මොකද මුලින්ම අහන ප්‍රශ්නේ තමයි කිම් මූලක ආවුසෝ සබ්බේ ධම්මා මේ සියලුම හිතේ හට ගන්නා විවිධාකාර සිතුවිලි වලට නැත්නම් ප්‍රපංච වලට එහෙම නැත්නම් විතර්ක වලට සංකල්ප වලට මේ හැම එකටම මුල් වෙන මුල් වෙන්නේ මොකද්ද? ඒකට උත්තර දෙන්න කියන්නේ ඡන්ද මූලක ආවසෝ සබ්බේ ධම්මා කියලා. ඡන්දේ තමයි මේකට මුල් වෙන්නේ කියලා. ඒකට සාමාන්‍යයෙන් ඡන්දේ කියලා ගත්තාම දැන් එතකොට අර පස්සේ පස්සේ මේක ඒකාන්ත කුසල පක්ෂයෙන් අරගෙන තේරුවත් ස්වාමීන් වහන්සේ මතක කරලා දෙන්නේ මේකෙදී ඡන්දේ කියන කාරණාව ඇත්තටම කුසල ඡන්දයක් වෙන්නත් පුළුවන් නැත්නම් කාම ඡන්දයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අර ඡන්දේ දෙපැත්තම තියෙනවා. අපේ හිතේ ඇතිවන කැමැත්ත හොඳ දෙයක් ඉෂ්ට කර ගැනීම සඳහා ඇතිවන කැමැත්තක් වෙන්නත් පුළුවන්. නැත්නම් නරක දෙයක් කරන්න ඇතිවන කැමැත්තක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් මේකේ මතු කරන එක සූත්‍රයක් තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා එක උන්නාබ කියන බ්‍රාහමණයෙකුට විස්තර කරන සූත්‍රයක්. එතෙන්දී අර මතු කරන්නේ දැන් මේ බ්‍රාහමණය ඇවිල්ලා මොකටද බුදුරජාණන් වහන්සේ ගාව මේ Brahmacharya වාසයක් කරන්නේ නැත්නම් මහණදම් පුරන්නේ මොකටද කියලා අහුවාම ආනන්ද සායනාසේ කියන්නේ ඡන්ද පහනත්තං කෝ බ්‍රාහමණ භගවති Brahmacharyan උසති මේ ඡන්දේ ප්‍රහාණය කරගැනීම සඳහායි මේ Brahmacharya වාසය කරන්න කියලා. ඉතින් අපිට හිතෙනවා මෙතනදී නම් ඉතින් කතා කරන්න මේ කාමච්ඡන්දය දුරු කරන්න. එහෙම නැත්නම් හිතේ තියෙන තණ්හාව දුරු කරන්න කියලා. ඒක ඇත්ත තමයි. නමුත් ස්වාමී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හැබැයි තවත් පැත්තකින් මේ එක පැත්තක එක එකකට හිතන්න පුළුවන් මේ ධර්මයේම තියෙන ගැඹිරත්වය පෙන්වන්න කියලා. මොකද එතෙන්දී බ්‍රාහ්මණයා මේ ඡන්දය ප්‍රහාණය කරන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද කියලා අහුවාම ඉතින් වෙනත් ප්‍රතිපදාවන් තියෙන්නත් පුළුවන් ඒවා ගැන විස්තර කරන්න නැතුව අපි හිතමු චතුරාර්ය සත්‍ය පැත්තෙන් කියන්න තිබුණා රාෂ්ට්‍රායක මාර්ගයක් පැත්තෙන් කියන්න තිබුණා ඒ නාන ප්‍රකාර පැති වලින් කියන්න තිබුණා නමුත් මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ ඡන්දය වීර්ය චිත්ත විමර්ශා කියන මේ ඉද්ධිපාද සම්බන්ධයෙන් තමයි උත්තර දෙන්නේ මෙන්න මේ ඉද්ධිපාද දිනු කිරීමෙන් තමයි මේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ කියලා තමයි උත්තර දෙන්නේ එතකොට ඒකේ ඒ උත්තරයේ තියෙන ඡන්දයමයි එතකොට දැන් ප්‍රහාණය කරන්න හදන්නේ ඡන්දය ඡන්දය ප්‍රහාණය කරන්න උවමනා වෙලා අන්න ඡන්දය වඩන්න කියලා කියනවා. ඉතින් එතකොට මේක කරන්න වෙන්නේ නැහනේ කියලා අන්න මේ බ්‍රාහමණයා කියන ආනන්ද හඳුනන මේක ඉතින් කරන්න හම්බෙන එකක් නෙමෙයි. මොකද දැන් ඔබතුමාලා හදන්නේ ඡන්දය ප්‍රහාණය කරන්න කියලා. නමුත් ඡන්දය ප්‍රහාණය කරන්න තියෙන මාර්ගයේ ඡන්දය තියෙනවා. කියලා අන්න මේ අතුරු ප්‍රශ්නයක් නැත්නම් අතුරු තර්කයක් දානවා මේ උන්නාබ බ්‍රාහමණයා. ඉතින් ඔබ කවදාවත් කරන්න හම්බෙන වැඩක් සාර්ථක වෙන වැඩක් නෙමෙයි කියලා. එතකොට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ උත්තරය දෙන්නේ මේ උපමාවක් ආශ්‍රයෙන් අපි උපමාව මේ ස්වාමින්වහන්සේගේ වචන වලින් මහමු. ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. පීය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඊමංසා පදහා ඊමංසා සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඡන්ද වීරිය චිත්ත විමර්ශා කියන මේ ඉද්ධිපාද හතරයි ඡන්ද නැති කිරීම සඳහා ගත යුතු ප්‍රතිපදාව කියලා ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා. මේ අවස්ථාවේ බ්‍රාහ්මණයාට මේක ගැටලුවක්. එහෙනම් මේක නැති වෙන්නේ නැහෙනේ. තිබෙනවනේ. ඡන්දේ ඉතිරි වෙනවනේ. ඡන්දේ නේව ඡන්දං පජහිස්සති इति නේතං ඨානං විජ්ජති. ඡන්දයෙන්ම ඡන්දේ නැති කරනවා කියන එක කරන්න බැරි දෙයක් කියලා බ්‍රාහ්මණයා ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපමාවක් හැටියට දක්වන්නේ බ්‍රාහ්මණය නුඹ දැන් මේ ආරාමයට එනකොට යම් ඡන්දයක් තිබුණා ආරාමයට ඒම සඳහා. මෙතනට ආවට පස්සේ ඒ ඡන්දය පටිපස්සද්දෝ. ඒ ඡන්දය සංසිඳුණා. අන්න ඒ වගේ මේ ඡන්දේ නැති කිරීම කියලා කියන මෙතන ඡන්දය කියන්නේ තණ්හාව. තණ්හාව නැති කිරීම කියන එකට ඇති තණ්හාව සඳහායි මෙතන මුලින් යොදලා තියෙන්නේ ඡන්දය කියන වචනේ. ඡන්දය නැති කිරීම සඳහාමයි මේ ඡන්ද ඉද්ධිපාදයේ භාවනා කරන්නේ. එතකොට වචන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මෙතන. ඡන්ද ඉද්ධිපාදයත් අර ඡන්ද පවුලටම අයිති දෙයක්. ඡන්ද ප්‍රහාණය සඳහා ඡන්දයක් ඕනි වෙනවා. මේක මධ්‍යම ප්‍රතිපදාවේ විශේෂ මූල ධර්මයක්. මේ ඡන්දය කියන වචනයට සමහර කෙනෙක් බොහෝම කැමතියි. තණ්හාව කියන වචනයට අකමැතියි. ඒක නිසා සමහර විට නිවන් දැකීමට තියෙන තණ්හාව කියලා කිව්වොත් සමහර කෙනෙක් ඒක ධර්මයට විරුද්ධ හැටියටත් හිතන්න ඉඩ තියෙනවා. ආනන්ද ස්වාමින් වහන්සේගේම තවත් දේශනාවක එක්තරා ගිලන් භික්ෂුණියකට කළ දේශනාවක තිබෙනවා තණ්හං තණ්හං නිස්සාය තණ්හා පහතබ්බා කියලා. ඒත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ විශේෂ කාරණයක් එතනින් නැගවෙන්නේ. තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරන්න කියලා. හැබැයි එතන තණ්හාව කියන්නේ ඕලාරික තණ්හාව නෙවෙයි. යම් කිසි කෙනෙක් අහවලා රහත් වුණා කියලා අහන්ට ලැබුණාම එයා රහත් වුණා නම් මාත් රහත් වෙන්න ඕන කියලා එක්තරා විදිහක තණ්හාවක් එතන තියෙනවා. හිතාසියුම් තණ්හාව. නමුත් ඒ තණ්හාව උපකාරක වෙනවා අර තණ්හාව ෂේ කිරීම සඳහා. ඒක නිසා මේ වචන ඔස්සේ ගිහිල්ලා ඒවට බය වෙන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන් නිවන පිළිබඳව රති කියන වචනේ පවා සමහරට යොදනවා. තණ්හක්ඛයෝ රතා හෝති. තණ්හක්ඛය රතෝ හෝති. තණ්හක්ඛය රතෝ හෝති කියනකොට මහා පුදුම වචනයක්. තණ්හක්ඛය රතෝ හෝති සම්මා සම්බුද්දස්ස සම්බුද්ධ ශාවක ශාවකෝ සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා තණ්හක්ෂය කිරීමට ඇලිලා රති කියන එක සමහර විට නරක වචනයක් හැටියට සැලකෙනවා. නමුත් ඔන්න ඔය විදිහට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. අර යමක් උපකාර කරගෙන තවත් එකක් කිවිත් කිරීමේ මධ්‍යම ප්‍රතිපදාත්මක මූල ධර්මයේ අනුව ඡන්ද කියන වචනය, තණ්හා කියන වචනය සමහර විට නික්කම්ම සිත දෝමනස්ස ඔය ආදීන් නොයෙකුත් පද යොදලා තියෙනවා නිවන් දැකීමට තිබෙන ආශාව පිළිබඳව. ඒක නිසා මෙතන මේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන එක අවශ්‍යයෙන්ම ගත යුතු නැහැ. මේක කුසල් ධර්ම පිළිබඳ කාරණයක් කියලා. සති සමාධි පිළිබඳවත් කෙටියෙන් කියතොත් කියන්න තියෙන්නේ මිච්ඡා සති මිච්ඡා සමාධි ආදී පද සූත්‍ර දේශනාවල ඇතැම් විට එදිලා තියෙනවා. හොඳයි. එතකොට මේකේ මෙතන චන්දනේව චන්දම් පජහිස්සතිති නේතන් තානං විජ්ජති කියලා අර බ්‍රාහමණය අතුරු කතාවක් දානවා. ඒතකොට කවදාවත් මේ ඡන්දයෙන්ම නම් ඡන්දය ප්‍රහාණය කරන්න හදන්නේ ඒක හරියන වැඩ නෙමෙයි කියලා. ඒතකොට ඒකට උත්තරයක් වශයෙන් නැත්නම් උපමාවක් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සරල උපමාවක්. එහෙනම් දැන් මේ බ්‍රාහමණයාට දැන් මේ ආනන්ද හාමුදුරුව හම්බ වෙන්න මේ විහාරයට එන්න මුලින් කැමැත්තක් තිබුණා. ඊට පස්සේ කැමැත්තෙන් මෙහෙවලා තමයි දැන් මේ මුන්නාබ බ්‍රාහමණයා මේ විහාරයට පැමිණෙන්නේ. පැමිණියාට පස්සේ දැන් ඒ කැමැත්ත ඉෂ්ට වුණා. එතනින් අවසානයි. දැන් ඡන්දය ප්‍රහාණය වෙලා ඡන්දය මේ පටිප්පස්සද්ධෝ කියලා කියනවා. ඡන්දය සංසිඳිලා. නමුත් අර මුලින් ඒ බඳු ඡන්දයක් කැමැත්තක් තිබුණේ නැත්නම් මේ ගමන මේ මිනිස්සයා එන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට නිවන් දකින්නත් ඡන්දයක් අවශ්‍ය වෙනවා. නිවන් දකින්නත් හිතේ ලොකු ඕමනාවක් අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි ඒකාතෙන් අපිව තල්ලු කරගෙන යන්නේ. ඒකෙන් තමයි අපිව මේ ඉස්සරහට දාගෙන යන්නේ. මොකද ඒ බඳු තල්ලුවක් හිතේ තිබුණ නැත්නම් ආයෙත් මග නවතින්නේ තියෙනවා. ඒකයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතන් ඉද්ධිපාදම් භාවයදී. දැන් ඡන්දේ මුල් කරගත්ත ඒ වෙනුවෙන් ඡන්දයට මුල් තැන දීපු ඒ වගේම එතන තවදුරටත් ඒ ඡන්දය එහෙම නැත්නම් ඒ ඒ ගමන සාර්ථක කර ගැනීම සඳහා කරනු හොයන ඉද්ධිපාදයක් අතේ අරගෙන තමයි මේ ගමන යන්නේ. එතකොට ඉද්ධිපාදයක් කියලා කිව්වම සාමාන්‍යයෙන් තමන්ගේ සිතැඟි ඉටු කරගන්නා ධර්මතාවයක් තමයි පරිවර්තනය කරන්න වෙන්නේ. ඒකට ඡන්දය, වීරය, ඊළඟට හිතේ ඇතිවන දැඩි අදිෂ්ඨානය, ඊළඟට මේ කටයුතු ඉෂ්ට කර ගැනීම සඳහා කරන විමසුම් සහගත නුවණ, පාවිච්චි කරන නුවණ. හිතේ මුලින් ඔන්න කැමැත්තක් ඇති කරගන්නවා, ඊට පස්සේ ඔන්න වීරයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් මේවා එක එකක් වශයෙන් වෙනස් කරගන්න පුළුවන්. කෙනෙක් තනිකරම මම කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා අන්න හිතේ මේ මමත් නිවන් දකින්න ඕනේ කියලා අන්න හිතේ ඇති කරගන්නා වූ කැමැත්තක් මුල් කරගෙන මේ ගමන යනවා දිගටම. එහෙම නැත්නම් තවත් කෙනෙක් මේ සංසාරයෙන් මම කොහොම හරි එතර වෙන්න ඕනේ කියලා හිතේ වීරයක් ඇති කරගෙන මේ බාධාවන් කොහොම හරි ජය ගන්න ඕනේ කියලා වීරයක් ඇති කරගෙන ගමන යනවා. තවත් කෙනෙක් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන හිතට ඒ කටයුත්ත බාර දීලා හිතේ අදිෂ්ඨානයක් වශයෙන් ඇති කරගෙන ගමන යනවා. තවත් කෙනෙක් මොකද්ද මේ නිවන කියලා හොයන අදහසින් මොකද්ද මේ නිවන් தත්ත්වය කියලා අවබෝධ කරගන්න අදහසින් ප්‍රඥාව මුල් කරගෙන මේ ගමන යනවා. ඉතින් මේ විදිහට මේ ඉදිපාද හතර එක්ක තනි වශයෙන් ගන්නත් පුළුවන්. නැත්නම් මේකේ සංකලනයක් වශයෙන් සලකන්නත් පුළුවන්. ඒතකොට මේ විදිහට මේ දේවල් වලින් එන ගැම්ම ඇත්තම වටිනවා මේ ගමන යන්න. නැත්තම් අපිට මේක සම්පූර්ණයෙන්ම මුලින්ම ඉස්සරහින් තියාගත්තොත් මෙතන කෙනෙක් නැහැ, කුජලයක් නැහැ, මෙතන ආත්මයක් නැහැ. එහෙම කියලා මුලින් මෙතන එතනට අරගෙන මේ ගමන යන්න බෑ. සීලයක් ආරක්ෂා කරද්දී අපි සත්පුරුෂ භූමියක පිහිටන්න ඕනේ කියලා, මම සත්පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා අන්නේබඳ හැඟීමක් අපිට දරන්න සිද්ධ වෙනවා. ඊළඟට සමාධියක් හදනකොටත් ආ මම සමාධියක් දිනු කර ගන්න ඕනේ, මම ධ්‍යානයක් වඩා ගන්න ඕනේ, නැත්තම් මම විපස්සනා සමාධියක් හදා ගන්න ඕනේ කියලා එක්තරා අන්දමකින් යම් පමණක මමත්වයක් එකතන තියෙනවා. පුද්ගල ස්වභාවයක් තියෙනවා. නමුත් පස්සේ පස්සේ ප්‍රඥා ශික්ෂාවට යන්න යන්න තමයි ටික ටික හිත මේ අවබෝධය කරා යමින් මෙතන මේ තියෙන හේතුඵල ධමයක් කියලා වටහා ගනිමින් එම නැත්නම් අර හිතේ මුල් කරගත්ත ඡන්දය වෙනුවට දැන් මෙතන කෙනෙක් පුජ්‍යලෙක් නෑ මෙතන මේ හේතුඵල ධමයක් තියෙන්නේ කියලා හොඳට අර ධම්මට්ටිතියක් නැත්නම් මේ හොඳට ධර්මයේ මත පිහිටලා කටයුතු කරන ස්වභාවයක් එන්නේ. ඒක එකතකින් ටිකක් ගැඹුරුයි. ඒ බඳු මට්ටමක් අපිට මුල් අවස්ථාවේදී නැහැ. මුල් අවස්ථාවේදී මේක දාන්න ගියොත් පැටලෙනවා මිසක් ඒක ජීර්ණය කරගන්න හැකියාවක් නැහැ. අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වගේ අත දරුවෙකුට හයි ප්‍රෝටීන් දෙන ආහාර දුන්නා වගේ තමයි එතෙන්දි වෙන්නේ. ඒ කියන්නේ අත දරුවෙකුට දෙන්න ඕනේ එයාට ජීර්ණය කරගන්න පුළුවන් දෙයක්. නිසා ආරම්භක යෝගාවචරයෙකුට නැත්නම් ආරම්භයේදී මේ මේ මාර්ගයක් වඩන්න ඕනේ කියලා භාවනාවකට පටන් ගත්ත කෙනෙකුට නැත්නම් ප්‍රතිපදාව පටන් ගත්ත කෙනෙකුට දහමට මුලින්ම පැමිණිච්ච කෙනෙකුට එකපාරට මෙතන අනාත්ම දර්ශනය දෙන්න ගියොත් පැටලෙනවා. ඒ නිසා අපි එතෙන්ද යාට දෙන්න ඕනේ ආ ඉස්සෙල්ලා සීලයක් ආරක්ෂා කරන්න. දැන් ඔයා මේ හත්තු මරනවා නම් සත්තු මරණයෙන් අයින් වෙන්න. දැන් හොරකම් කරනවා නම් හොරකම් නොකර ඉන්න. දැන් කාමයේ වරදවා හැසිරෙනවා නම් ඒකත් නොකර ඉන්න. බොරු කියනවා නම් බොරු නොකිය ඉන්න. මත්පැන් බොනවා නම් මත්පැන් නොබී ඉන්න. දැන් ඒවා ඉස්සර සත්පුරුෂයෙක් වෙලා ඉන්න. කියලා අන්න කෙනේ එයාට පොඩ්ඩක් එයාගේ දැනට ජීවිතාව වෙනස් කරනවා. එහෙම නැත්නම් දැනට තියෙන ඒ නරක ප්‍රතිපදාව අයින් කරලා අන්න එයාට සත්පුරුෂයෙක් වෙන්න මේ මාර්ගයක් පෙන්වනවා. එතකොට අන්න එයා හත්පුරුෂයෙක් උණයි කියලා හිතුණා නම් අන්න එයාට දැන් දෙනවා ආ දැන් මම ඉස්සර වගේ නෙමෙයි මම දැන් ටිකක් හොඳයි. ඉතර මං සත්තු ගැන කිසිම අනුකම්පාවක් හිතේ දෙන්නේ නැහැ. ඕන දැන් මගේ නම් හිතේ පොඩි අනුකම්පාවක් තියෙනවා. දැන් සත්තු මරන්නේ නැහැ. ඉස්සර නම් මං ඕන දෙයක් හොරකම් කරනවා. දැන් නම් මම නල කවුරු නොහිටියත් ඒත් මං හොරකම් කරන්නේ දැන් මගේ හිතේ යම් අවංක භාවයක් තියෙනවා. ඉස්සර මම ඕන හැටියේ මේ කාමයන් වරදවා හැසිරීම සම්බන්ධයෙන් කිසි තැකීමක් කරේ නැහැ. දැන් නම් මම එහෙම කරන්නේ නැහැ කියලා අර එක අතකින් තමන් ගැන පුංචි සතුටක් ඇති වෙන මේ පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒකට කියන අනවජ්‍ය සුඛය කියලා. ඒ කියන්නේ අපි සීලයක් ආරක්ෂා කරනකොට ආ දැන් මම කලින්ට වඩා සත්පුරුෂයෙක් කලින්ට වඩා මම මේ ශික්ෂා ගරුත්වයකින් කටයුතු කරන අය අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවිනෝ කියලා මම මේ පුංචි වැරදි ගැන වුණත් නැත්තම් පොඩි ශික්ෂා පදවල තියෙන අනුශික්ෂා පද ගැන වුණත් මම පොඩ්ඩක් තැකීමක් දරනවා කියලා අන්න තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවා. ඒ සතුට ඒ ප්‍රමෝදය තමයි ප්‍රීතියක් දක්වා වර්ධනය වෙන්නේ. ඒ ප්‍රීතිය තමයි අන්න සුඛයක් ඇති කරලා සමාධියක් ඇති කරන්න හේතු වෙන්නේ. සමාධි සංවත්නික සීලයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මේ විදිහට අර හේතු ටික හොඳට සකස් වෙනවා නම් අන්න අපි බලාපොරොත්තු වෙන ඵලය ඇති කරගන්න පුළුවන්. නමුත් එකපාරට මේ ඉහළ අත්තක් අල්ලන්න ගියොත් එහෙම මේ අනුපූර්ව ප්‍රතිපදාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන තවත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන තව සූත්‍රයක් තියෙනවා මේක එනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ භික්ඛුනි සූත්‍රය කියලා. මෙතෙන්දිත් එක්තරා අවස්ථාවක මේ භික්ෂුණීන් වහන්සේ කෙනෙක් පණිඩයක් යවනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට වඩින්නේ කියලා මේ Taman මේ බොහොම මේ ගිලන් තත්ත්වයටපත් වෙනවා කියලා. ඉතින් අත් වශයෙන් මෙතනදී භික්ෂුණියට මේ පොඩ්ඩක් ආනන්ද හාමුදුරුවන් හම්බෙන්න යොමුලා වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ඉතින් පණිඩයක් යවනවා මේ Taman හොඳටම ගිලන් වෙලා අය අනේ ඇවිල්ලා පොඩ්ඩක් මේ පිහිට වෙන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පණිඩයක් යවනවා. ඒ වෙලාවේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ වඩින්නේ වැඩි අවස්ථාවේ තමයි මේ කරන අර ප්‍රකාශයක්. මේ ආහාරං නිසාය ආහාරං පහතබ්බෝ තණ්හං නිසාය තණ්හං පහතබ්බෝ මානං නිසාය මානං පහතබ්බෝ කියලා ඔන්න වගේ ගාතාවක් එනවා මෙතන මේ මතු කරන්නේ මෙතනදි ස්වාමීන් වහන්සේ මතු කරන්නේ තණ්හං නිසාය තණ්හා පහතබ්බෝ කියන කාරණාව. තණ්හාවම ප්‍රයෝගී කරගන්නවා තණ්හාව ප්‍රයෝජනෙට ගන්නවා තණ්හා ප්‍රහාණය කිරීම සඳහා. ඒකට දෙන සරල උපමාවක් මේක විස්තර කරන්න කොහොමද මේ තණ්හාවෙන් තණ්හාව අයින් කරන්නේ කියන කාරණාව. විස්තර කරන්න එතනදි දෙන්නේ බොහොම සරල උපමාවක්. යම්සි පන්සලක යම්සි ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වුණා කියලා ආරංචි වෙනවා. එතකොට ඒ ආරංචිය ලැබුණාම තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට අන්න උවමනාවක් ඇති වෙනවා. ඉතින් එයා මහාන එයාත් දැන් අන්නේ රහත් වෙලා තියෙනවා. ඉතින් මමත් රහත් වුණා නම් හොඳයි. කියලා අන්න එයාගේ හිතේ යම් පෙළඹීමක් ඇති වෙනවා. යම් ඒක මමත් රහත් වෙන්න ඕනේ කියලා අන්න උවමනාවක් ඇති වෙනවා. තණ්හාවක්ම තමයි ඉතින් ඒකාසකින් තියෙන්නේ සියුම් මට්ටමක තණ්හාවක් ඇති වෙනවා. එතනින් තමයි දැන් එයා මෙහෙ වෙන්න පටන් ගන්න. සමහරවිට එයා භවනා කර කර හිටියෙත් නැහැ. එහෙම නැත්නම් වෙන ප්‍රතිපදාවක් රකිමින් හිටියේ නැහැ. නමුත් අන්න අර රහත් වෙච්ච ස්වාමින්වහන්සේගේ ගුණ ප්‍රීත් මේ ಗುಣഘോഷාව පැතිරෙනකොට නැත්නම් ඒ කීර්තිය පැතිරෙනකොට ඒක අහන්න ලැබෙන තවත් ස්වාමින්වහන්සේගේ හිතේ උනන්දුවක් ඇති වෙනවා මමත් රහත් වෙන්න ඕනි කියලා. ඉතින් මේ රහත් වෙන්න ඕනේ කියලා තියෙන උනන්දුව එක අතින් හරිම ප්‍රයෝජනයි. එයා ඉතින් අර කාලේ කකා හිටියානම් ඒක දැන් අත්හැරලා දාලා වෙනත් වෙනත් දේවල් කර කර හිටියානම් නැත්නම් වෙනත් දේවල් වලට ප්‍රොකස් ස්ථානීය දීගෙන කටයුතු කරා නම් ඒවා ටික අයින් කළා. මොන දැන් එයා කොහොමද මේ රහත් වෙන්නේ? රහත් වීම සඳහා මම දැන් මොනවද කරන්න ඕනේ? කොහොමද දැන් මම භාවනා කරන්න ඕනේ කියලා අන්න මේ මොනවමනා හරි දැන් මේ රහත් වීම සඳහා වමනා කරන ප්‍රතිපදාවක් රකින්න එයා දැන් උත්සාහත් වෙනවා. ඉතින් එතකොට අන්නේ මුලින් හිතේ ඇති වෙන උවමනාව නැත්තම් මෙන්න මේ තණ්හාව ඇත්තටම මේ ගමන් ගමන යන්න සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒකෙන් තමයි තල්ලුව දෙන්නේ. පස්සේ හැබැයි ඉස්සරහට යනකොට මේ මේක සූක්ෂම භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් තමන් තියාගත්ත ඉලක්කයම විපරිණාමයකට ලක් වෙනවා. තමන් යද්දී ටික ටික තව ප්‍රඥාව මෝරණ ගතියක් තියෙනවා. සතිය දියුණු වෙන ගතියක් තියෙනවා. එතකොට අන්න තමන් තුළ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ පරිවර්තනය තුළ තමයි අන්න තමන් ඉස්සරහින් තමන්ගේ කලින් තිබිච්ච ආකල්ප වෙනුවට දැන් ආකල්පමය වෙනසක් හිතේ ඇති වෙනවා. චර්යාමය වෙනසක් තමන්ගේ ජීවිතේ සිද්ධ වෙනවා. ටික ටික ටික ටික අන්‍යයා ප්‍රතිපදාවක් හරහා අර වමන අර්ථය ඉෂ්ට කරගන්නවා. එතකොට අන්තිමට තණ්හාක්ෂය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හරි අමුතු ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන්නේ. අපි ඉස්සරහින් තියාගන්නවා යම්සි ඉලක්කයක්. මම නිවන් දකින්න ඕනේ කියලා ලක්ෂයක් අපි හිතේ තියාගන්නවා. සංකල්පමය වශයෙන් අපි හිතේ චිත්‍රයක් මවා ගන්නවා. අන්න නිවන මෙන්න මේ වගේ වෙන්නේ නැති කියලා. අපි භාවනා කරමින් මේ ප්‍රතිපදාවේ හැසිරෙමින් ඊට සරිලන ආකාරයක කටයුතු කරනකොට අන්න මේ අපි නිවන සම්බන්ධයෙන් උනත් හිතේ තියාගත්ත ඒ චිත්‍රය ඒක පවා වෙනස් වෙන්න පුළුවන්. අපේ ඒ තියාගත්ත ඉලක්කය විපරිණාමයට ලක් අපි යන යන්න ඕනේ කියලා ගත්ත මාර්ගය විපරිණාමයට ලක් වෙනවා. මාර්ගය තව හරි ගැස්සෙනවා. නැත්නම් සම්මාදිට්ඨිය තව තව පිරිසුදු වෙනවා. හිත තව තවත් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අපි හිත පැවැත්විය යුත්තේ කොහොමද කියලා තේරෙන්න පටන් ගන්නවා. එන්න මේ වගේ එකතකින් මේ ප්‍රතිපදාවේදී ඒතකොට පුජ්‍යලයා මේක පටන් ගන්නේ පුජ්‍යලයක් වශයෙන් අන්තිමට අර ප්‍රතිපදාව සම්පූර්ණ වෙනකොට මෙතන සත්පුජ්‍යල භාවකෙන් තොරව බුදු ධර්මතා ස්වභාවයක් බවට අන්තිමටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් හුඟක් ඇතම් සූත්‍ර දේශනාවල එතකොට මේ ඡන්දය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි සතිය සම්බන්ධයෙන් සමාධිය සම්බන්ධයෙන් ප්‍රඥාව සම්බන්ධයෙන් විමුක්තිය සම්බන්ධයෙන් පවා දෙපැත්ත පෙන්නලා තියෙනවා. මිච්ඡා සතිය තියෙනවා, මිච්ඡා සමාධිය තියෙනවා, මිච්ඡා පඤ්ඤා තියෙනවා, මිච්ඡා විමුක්තිය තියෙනවා. ඔය දසුත්තර සූත්‍රයේදී ළඟට සංගීති සූත්‍රයේදී එහෙම මේ දෙපැත්තම කතා කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් හතන්නේ හිතන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන නැත්නම් දස ආකාර මේ මාර්ගයේ තියෙන හැමතිස්සම කුසල පක්ෂය කියලා අපි සම්මා පක්ෂය කියලා විතරයි අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකම මිච්ඡා පක්ෂයක් පෙන්ලා දීලා තියෙනවා. දැන් ඔය සල්ලේක සූත්‍රයේදී එහෙම ඒත් කතා කරනවා. මේ අනිත්‍යය ඔන්න මිච්ඡා සතියෙන් යුක්තය මම සම්මා සතියෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා අන්න මේ මේ චිත්තුප්පාදයක් ඇති කරගන්න කියලා. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා කියනවා. අනිත් අය ඔන්න මිච්ඡා සමාධියෙන් යුක්තයි. මම හැබැයි සම්මා සමාධියක් දිනු කරගන්න ඕනේ කියලා හිතේ චිත්තුප්පාදයක් ඇති කරගන්න කියනවා. අන්න ඒ වගේ ඉතින් මේ හිතේ බලපවත්නා වූ චෛතසික චෛතසික ධර්මවල සමානාවට අකුසල පක්ෂයත් ක්‍රියාත්මක වෙනවා. කුසල පක්ෂයත් ක්‍රියාත්මක වෙනවා. හොඳයි. අපි අපිට ඕනනම් ටිකක් සාකච්ඡා කරලා ඉඩ දෙවුනොත් මේ තව ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපි විනාඩි 45 විතර ඒ කාලයක් සාකච්ඡා කරලා තියෙනවා. කාට අපි දැන් මේ සාකච්ඡා කරමින් යන මාතෘකාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් නැත්තම් මේ මේ කරුණුවට අදාළව කරුණක් තව එකතු කරන්න තියෙනවා නම් එහෙනම් පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. කට්ටියම සමාධිගත වෙලා ඉන්නවා සම්මා සමාධියකද දන්නේ නැහැ. කුසල මොකද ඉන්නේ? සම්මා සමාධියද මිච්ඡා සමාධියද? එතකොට මේ කියන දේවල් තේරෙනවද? නැත්නම් අnder වගේද? නැත්නම් අපි කියෝගෙන යනවා කට්ටිය සතර අගතිය ඡන්දය කියලා ඡන්ද ඔව් එතන එකක් කතා කරන අනහ අන්තාසි අකුසල පැත්තෙන් කතා කරන තවත් තැනක් ඡන්දයෙන් අගතියට යාම ඊළඟට මෝහයෙන් අගතියට යාම භයෙන් අගතියට යාම තවත් මතක් දෙන්නේ ඡන්දා ද්වේෂයෙන් භය ද්වේෂයෙන් අගතියට යාම ඡන්දා දෝසා භය මෝහ කියලා අගතියට යනකොටත් අන්න ඡන්දයෙන් අගතියට යන්න පුළුවන් අපි කැමැත්තට අනුව ඡන්දෙ දෙනවා නමුත් එයාගේ සුදුසුකම් නැහැ හැබැයි අපි කැමති. එහෙනම් අපි යාට කැමැත්ත දෙනවා. මේ ඡන්දයෙන් අල්දිට ගිහිලා තියෙනවා. ඉද්ධිපාදන. ඒක තමයි ඒක මාත් කියුවේ. කැමැත්තම නෙමෙයි ඒක ටික විපරණාම වෙනවා හිතම විපරණාම වෙනවා ඒකට සීමාන්තාවය ඔව් ඒක මමත් අර සඳහන් කරේ මේ ඉද්ධිපාත හතර හතරෙන් ඇතම් කෙනෙකුට යම් එකක් මේකෙන් ප්‍රබලයි අපි තුමු යා මම නිවන් දකින්නම ඕනේ කියලා මේ හිතෙන් ඇති කරගත්තේ ඕමනාව සමහර කෙනෙක්ගේ ප්‍රබලයි. සමහර කෙනෙක්ගේ වීරය ප්‍රබලයි. ඉතින් එයා කියන්නේ වීරය මුල් කරගෙන යන චරිත තියෙනවා. සමහර කෙනෙක් හිතේ අදිෂ්ඨානයක් මුල් කරගෙන යනවා. ඇතම් කෙනෙක් ප්‍රඥාව මුල් කරගෙන යනවා. ඇතම් කෙනෙක් මොකද්ද මේ නිවන කියන්නේ? මොකද්ද එතකොට මේ විමුක්ත හිතේ ස්වභාවය? මොනවාද මේ විදර්ශනා ඥාන කියන්නේ? කියලා එයාගේ තියෙන විමසුම් සහගත බවක්. එයාට අර අදිෂ්ඨානවත් එහෙම නැත්නම් කැමැත්තවත් නෙමෙයි ඇත්තම එයා හොයනවා හොයන ගතිය ආගෙන මේ මොකද්ද මේ ඇත්තම වෙන්නේ හිතට මොකද්ද වෙන්නේ භවනා කරා අන්න ඒ වගේ නිකන් විමසන සුළු ගතියක් මුල් කරගෙන එයා කරගෙන යනවා ඉතින් ඒ නිසා ඉතින් මෙතනින් අදහස් වෙන්නේ මේ හතරෙන් එකක්මයි ඉස්සරහට එන්නේ හැමතිස්සම කියලා. එකම පුද්ගලයාගේ පරිවර්තනය වෙන්න පුළුවන්. ඇතම් කාලයක ඔන්න යාගේ නිවන් දකින්න තියෙන උවමනාව මුල් කරගෙන යනවා. පස්සේ ඔන්න වැටෙනවා. වැටෙනකොට අන්න ඒ වීරය මතුවෙන්න පුළුවන්. අන්න වීරයේ දෙපාදේ කරාට ඇවිල්ලා මම දැන් කොහොමද නැගිටින්න ඕනේ. මේ ආයි හිත ඔසවලා තියාගන්න ඕනේ. ආයි භාවනාව ආයි හදාගන්න ඕනේ. ඒ වන්න වීරය මතුවෙන තැන තියෙනවා. ඒකෙන් සමහර හරියන්න හිතේ අදිෂ්ඨානයක් මුල් කරගෙන යනවා. ඉතින් වගේ මේ ඉද්ධිපාද හතර ඒ අවස්ථානුකූලව වැඩ කරනවා නේද? කියන කතාව ඇත්ත. ඒ කියන්නේ හතරෙන් ඇතම් වෙලාවට එක්කෙනෙක් ඉස්සරහට එනවා. හැබැයි හතරම ප්‍රයෝජනවත්. ඒ හතරම මුල් වෙනවා. හතරම උදව් කරනවා. ඔක්කලාට මතක් හිතෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ චිත්ත ඉද්ධිපාදයක් වශයෙන් ගත්තාම දැන් අර හිතේ බලපවත්නා ඌමනාව හිත නැවත නැවත අපි හිතලා හිත හිත දැඩි කරගෙන හිතේ ප්‍රධාන මේ හිතේ අදිෂ්ඨානයක් බවට නැත්නම් හිතේ බලපවත්නා ස්වභාවයක් බවට පත් කරගෙන. ඒතකොට හිතේ අදිෂ්ඨානයක් මුල් ලාතුනා මම මේක කොහොම හරි කරනවා. එතකොට එතන ගන්න වෙන්නේ අදිෂ්ඨානය මුල් කරගෙන තමයි මේ ඒත්නික චිත චිත බල ගන්නනවා කියන වගේ අදහසක්. චිත්තං පණ්ඩං පාති පදහයි. මේක තනතර හිත වෙනස් වෙන්නේ නැතුව තියාගන්න එක වෙන තමයි ඉස්ලා. මොකද ගෝලක තියාගෙන ඒක දෙකටම ප්‍රාර්ථනා වෙන යාළු වෙන නොදී ඒක හිම තියාගන්න අදිෂ්ඨානය තියාගන්නවා ඒ කියන්නේ අපිට දැන් බාධාවන් ඉදිරිපත් වෙනවා මේ එක එක ප්‍රශ්න එනවා ප්‍රශ්න එනකොට අපි ඒවා ඉදිරියේ සැලෙන්නේ නැතුව මම මේ හිතේ අධිකර ඇති කරගත්ත අදිෂ්ඨානය ඉෂ්ට කරගෙන මිසක් මම මේක නවත්තන්නේ නැහැ කියලා අන්න හිත හිත තමයි දැඩි කරගෙන තියෙන්නේ ඒ දැඩි කරගත්ත හිත හරි පැත්තට හරවගෙන නම් තියෙන්නේ එතකොට දැන් ඒක වගේ අනිත් පැත්තට දාගන්නත් පුළුවන් නේ. දැන් නැත්තම් කෙනෙක් මම මේ ආව මරලා මිසක් නතර වෙන්නේ නැහැ කියලා අන්න ඒක වැරදි පැත්තට තියාගන්නවා. ඉතින් ඒක ඉතින් අකුසල පක්ෂයෙන් යන එකක්. නමුත් ඒකම කෙනෙක් හිතාගන්න පුළුවන් නෑ මම මේ නිවන් දැකලා මිසක් නතර වෙන්නේ නැහැ. නැත්තම් මේ හිතේ තණ්හා දුරු කරලා මිසක් මම නවත්තන්නේ නැහැ. ඉතින් දෙක අතරින් බලනවාම හිත තමයි මුල් කරගෙන තියන්නේ. හිත තමයි ගැම්මක් ගන්නෙ. නේද? ඒක ගන්න පුළුවන් චිත්ත මේ මේ චිත්ත ඉදිපාදය කියලා. පදසනන් ගබේසන්නස්ති වගේ ඒක එකම ධර්මයක් තමයි අර විපරිණාමය වෙලා ඒ තැන් වලදී බලගෙන යනවා එක එක විදිහට. ආපහු ඒක හිතන අර අර ෆ්ලක්ස් එකක් වගේ වැඩ කරනවා කියලා තමයි හන්ද අපිට හිතෙන්නේ. ඒ කියන්නේ මේ අර දැන් ඡන්දෙන් පණන් අරගෙන ඒක එහෙම විපරිණාමය වෙනවා. ආපහු ඒ තැන් වලදී බලගෙන යනවා ආශාසෙ. ඒක නිකන් ඒක අර ඔටෝ ප්‍රොසෙස් එකක් නැචරල් ප්‍රොසෙස් එකක් කියලා. ඒක මේ මේ මේවා හරියම ඩයිනමික්. හරිම මේ ප්‍රායෝගිකයි. ඒ ඒ තැන්වලදී කවුද මේ ඒ අය ඉස්සරහට ඉන්නවා වැඩේ කරලා දෙනවා. ඒ අය ඉස්සරහට ඇවිල්ලා වැඩේ ඔක්කොම ප්‍රොසෙස් එකක් එක ඔක්කොම කරන්න බෑ. ඔව්. අපිට අපිට මුලින් චිත්‍රයක් හදලා කියන්න බෑ මේ කාලෙදී මම මේ ආව ඉස්සරහට ගන්න ඕනේ. මේ කාලෙදී මෙයාව කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට plan කරලා යන්න බෑ. ඒ අවස්ථානුකූලව මූණ දෙන ප්‍රශ්නයට අනුව මේ හතරෙන් එකිනෙක ඉස්සරහට ඇවිල්ලා ප්‍රොසෙස් එක තුලින්ම මේ ප්‍රොසෙස් එක ලබා දෙන්න පුළුවන්. ඒක ගැම්ම හදලා දෙනවා. ඔව්. දැන් අපි ගිහිල්ලා කොහේ හරි අපිට උ බාධාවක් නිසා ඔන්න හොඳටම හෙබ්බත් වෙලා ඉන්න. අන්න එතන තමයි වීරය කියන්නේ වීරයක වීර කියන වීර කියන චෛතසිකය විස්තර කරන්නම අන්නේ මේ වැටෙන අවස්ථාවකදී මුක්වත් තිබ්බා වගේ දැන් අපි දුමු ගහක් කටෙන්න යනකොට ඒක වැටෙනනදී මුක්වත් කියලා ආයෙ කෙලින් කරනවා වගේ දෙයක් තමයි වීරෙන් කරන්නේ හැමතිස්සම වැටිච්ච වෙලාවදී යන්න කෙලින් කළා දානවා ආයෙ තොසවල තියෙනවා ඒ වගේ අර අපිට සිද්ධ වෙන අපිට මතුවෙන බාධා මොකද්ද? ඒ බාධාවලට සරිලන පරිද්දෙන් මේ ඉදිපාද හතරෙන් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි දැන් ඒක තමයි. එතන මට හිතෙනවා මේ කියන්නේ මුලින් සමහරවිට රළු මට්ටමකින් පටන් ගන්නවා වෙන්න පුළුවන්. දැන් හිතන්න ඡන්දයම මුල් කරගත්තා කියලා. දැන් ඡන්ද මූලකා උසෝ සබ්බේ ධම්මා කියලා කියනනම් ඡන්දේ තමයි මුල් වෙන්නේ කියලා කියනවා. අපි ඉතින් හිතේ ලොකු තණ්හාවකින් ලොකු කැමැත්තකින් මමත් නිවන් දකින්න ඕනේ කියලා පටන් ගන්නවා. එතන තියක් ඉතින් කෙලෙස් බරිත ගතියක් තියෙනවා කොහොමද? නමුත් එතකොට එතකොට තමයි භාවනා කරනවා. අපි සාමාන්‍ය කියන්නේ මම ඉතින් භාවනා කරනවා, මම උදේ නැගිටිනවා, මම මේ ඉදිරි පරයන්ය කරනවා, මම සක්මන කරනවා, ඔක්කොම මමත් ඉන්නවා ඉතින්. ඉතින් මම තමයි භාවනා කරන්නේ. දැන් ඔහොම තමයි යන්නේ ඉතින්. මම කායික සමාධියක් හදනවා, මම සීල් රකින්නවා, දැන් මම තත්පුරුෂයෙක්. ඉතින් එහෙම තමයි යන්නේ. ඉතින් ඒ ගැම්ම නැතුව මේක යන්නත් බෑ. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඔන්න අපි තුමු යම් කාලයක ඔන්න විපස්සනාවට වැටෙනවා. දැන් යා ඔන්න විපස්සනා වඩනවා, හිත දිහා බලනවා, හිතේ එන කෙලෙස් තේරුම් ගන්නවා. ඔන්න දැන් යන්නේ වෙන ගැඹුරු පැත්තකට යන්නේ. ඉතින් මේවා විපස්සනාව වැඩෙන්න වැඩෙන්න ත්‍රිලක්ෂණයක් වැඩෙන්න වැඩෙන්න ත්‍රිලක්ෂණයක් වැටෙන්න වැටෙන්න හිතේ වෙන හරි 아무ත පරිවර්තනයක් හිත දැන් දේවල් ග්‍රහණය නොකර ඉන්න පටන් ගන්නවා හිත දේවල් හිත දේවල් හරහා ආතතියක් ගොඩනගා ගන්න නැතුව ඉන්න හදනවා ඉත දේවල් වලින් අයින් වෙලා ඉන්න හදනවා. ඉතින් එතකොට හිතේ අර වගේ ඡන්දයක් ඇති කරගත්තොත් දැන් හිතේ තියෙන ආතතියක්. දැන් අන්න කර කර හිටිය භාවනාව වෙනකොට දැන් මේක ඉබේ කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. ඒගොල්ලෝ දැන් මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. උදේ නැගිටින එක, වරයන්කයකට යන එක, සක්මනක් ඕනනම් කරන එක, මේ කෙලෙස් දිහා බලන එක, හිතත් එක්ක හිතේ එන කෙලෙස් ප්‍රහාණය කරන එක අන්න ඒක සාමාන්‍ය ජීවිතයේ අංගයක් බවට පත් වෙලා දැන් ආතතියකින් තොරව යා වැඩේ කරගෙන යනවා. එතකොට දැන් මේක ඔටෝ කරනවා. නේද? අන්න කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. අන්තිමට ඉතින් දැන් කරන්න තියෙන්නේ හිතේ ආතතිය දිහා බල බලා නැත්නම් හිත දුවන හැටි බල බලා හිත ආයි ආයි කෙලස් වලට අහු වෙන හැටි බල බලා එතනින් හිත නිදහස් කරගන්න වෙනවා. නිදහස් කරාට පස්සේ වැටෙන්නේ කොහෙද? එතන ඡන්දයක් ඇත්තෙත් නැහැ. මොකක්වත් නැති ස්වභාවය. එතන තියෙන්නේ. එතන තියෙන අන්න ශුන්‍යතා නිමිත්ත පැත්තක් වෙන ගැඹුරු මට්ටමකින් කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ එතෙන්දී අන්තටම හිත අර විමුක්ත ස්වභාවයක් දක්වාපත් වෙනවා. නැත්තම් හිත එන්නේ තනිකරම මේ තණ්හා, දික්ටිමාන මොකක්වත් නැති තත්ත්වයක් ඇතුළු කරන් තමයි ඊළඟට යන්නේ. ප්‍රඥාව තමයි ඉස්සරහට එකාත ගෙනවිලා තියෙන්නේ. ඒ නිසා අර අන්තිමට මේ ප්‍රශ්න මාලාවේදීත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විමුක්ති සාරා සබ්බේ ධම්මා. මුලින් මොන දේවල් වලින් පටන් ගත්තත් මොන ඡන්දය වෙන්න පුළුවන්, අරක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්. අන්තිමට ඒ ඔක්කොම ටික අතහැරීම තමයි සාරය කියලා ගන්න වෙන්නේ. අපි හිතන්නේ දේවල් පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ, පුළුවන් තරම් මම උපාධි ගන්න ඕනේ, පුළුවන් තරම් අරවා දා ගන්න ඕනේ, පුළුවන් තරම් රැස් කර ගන්න ඕනේ. එතකොට තමයි මම සාර්ථක වෙන්නේ කියලානේ. එහෙමනේ ඉතින් සාමාන්‍යයෙන් ලෞකික මිනිස්සයා හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අන්තිමට දාන්නේ සියල්ලේම සාරය වශයෙන් පෙන්වන්නේ සියල්ලෙන්ම නිදහස් වීම. <laughs> අන්තිම සාරය වශයෙන් පෙන්වන්නේ සියල්ලෙන් නිදහස් වීම. ඒ කියන්නේ හිත කොහොමද මේ හිතේ දාගත්ත සංකල්ප වලින්, විතර්ක වලින්, ප්‍රපංච වලින් හිතේ දාගත්ත මේ ඔක්කොම දේවල් වලින් නිදහස් වීම තමයි සාරය කියලා කියන්නේ. පුදුමාකාර පැත්තක් පෙන්වන්නේ. ඇත්තටම ඒ කියන්නේ මාරම පරිවර්තනය ඇත්තේ පටන් ගන්න හැබැයි මාර කෙනෙක් වෙලා පුජ්‍යලේ කියලා මම නිවන් දකින්න පටන් ගන්නනේ. අන්තිමට බොහෝ නිවිලා සැනසීලා අන්න විමුක්තියකටපත් වෙලා. <laughs> පුදුමාකාර මාර්ගයක්. මේක අර මාර්ගයම විපරිණාමයකට ලක් වෙනවා. එයාගේ හිතේ තිබිච්ච ඉලක්කෙම විපරිණාමයකට ලක් වෙනවා. ඉතින් අපි අන්තිම තැන දැකලා දැම්මම ඉතින් මම කොහොම ඉන්න ඕනේ කියලා මුකන් හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඒක එයාට මුලින් ගැම්මක් අවශ්‍යයි. ඒ ගැම්මෙන් තමයි යාම මෙහෙවන්නේ. යද්දි හැබැයි ටික ටික ටික එයා තුළ පරිවර්තනයක් ඇති වෙලා අන්න එයාම තේරුම් ගන්න. එයා හොඳ ප්‍රතිපදාවකට පිහිටලයි ඊළඟ අඩිය නගින්නේ. දැන් අපි ඉනිමගක් නගිනකොට මේ යට යට මේ පුවරුවට අකුල නොතියා උඩ පුවරුවකට දාන්න බැහැනේ. අන්න ඒ වගේදී අපි ඒ ඒ ඉන්න මට්ටම් වලින් අපි ඇසුරු කරගෙන යන්න වෙනවා. ඒක ඊළඟ උඩ මට්ටමට යනවන යනකොට ඉතින් කලින් ඇසුරු කරපු එක අතහරින්නත් සිද්ධ වෙනවා. නේද? අතහරින්මින් යන මාර්ගයක් තියෙනවා. හැබැයි අපි ඒ තැනට ගැලපෙන මට්ටමට එනකම් අපේ අපේ හිතේ ඒ උවමනා කරන ශක්තිය හදාගන්නකම් ඒකෙන් උවමනා කරන ශක්තිය ගන්නත් වෙනවා. ශක්තිය හදාගත්තට පස්සේ ඊළඟ පියවරට යන්න සඳහා මේක අත්හැරෙනවා. තනිකරම සාපේක්ෂ ප්‍රායෝගිකද? නේද? අර කටුකෙන් සානස කියන්නේ මේක තනිකර සාපේක්ෂකයි ඒ වගේම ප්‍රායෝගිකයි. ලොකු සානන්දෙත් මට මතකයි කියනවා කියන්නේ මේ නිවන් දකින්න යන පාරේ නිවනට වඩා විචිත්‍රයි කියලා මේ යන පාර. හරි එච්චරට හරි විචිත්‍ර භාවයක්. මේකේ එන දුක්ඛම් කටළු වලට මුහුණ දෙන ස්වභාවයක්. ඒ හරහාම Taman තුල ආධ්‍යාත්මික ශක්තියින් ගොඩනැගීමක්. තමන්ම විවිධාකාර දේවල් හදා බැලීමක් හරිම පුදුමාකාර විචිත්තත්වයක් තියෙනවා. එතකොට මේ ඔහේ යන මේ ගමනක් නෙමෙයි තියෙන්නේ. තමන් තියාගෙන යන මට්ටම ඒ විදිහට කියලා අවසන් වෙනව නෙමෙයි. තමන්ම පරිවර්තනය වෙලා අන්තිමට යනකොට. <laughs> නෑ එහෙනම් අපි තාටියක් ඉස්සරහට යමු. එතකොට අපි දැන් මේ මෙතන තියෙන ධර්ම කොටස් වල එකිනෙකට ඇති සම්බන්ධතාවත් ඒ පිළිබඳව යම්කිසි ගැඹුරු අර්ථයකුත් ඇද්ද කියන එකක් විමසලා බලමු. ඡන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා. අපි උපමාවකුත් මුල් කරගෙනම මේක තෝරන්න බලමු. දැන් ඔන්න යම්කිසි කෙනෙක් කූඩයක් අරගෙන කිට්ටු වෙනවා අහස දාන්න තියෙන කසල ගොඩක් මේ කූඩේට එකතු කරලා විසි කරන්න. එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ පුද්ගලයා තුළ තිබෙන්නේ ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩක්. එකක් හැටියට අරගෙන තියෙන්නේ. පහත් වෙලා මේ කූඩේට කසලගොඩ පුරවනකොට ඔන්න එකපාරටම දකින්න මැනිකක්. කසලගොඩේ තිබුණත් මැනික මැනිකමයි කියලා ඔන්න ඊළඟට මැනිකටයි ඡන්දය දෙන්නේ. මැනික පිළිබඳව ඊළඟට ඡන්දය ඇති වෙනවා. අන්න ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා. අර කසලගොඩක් හැටියට තිබුණේකින් අන්න මැනිකක් උපන්නා. ඡන්ද මූලක. ඡන්දය තමයි මුල්ුනේ ඒකට. ඊළඟට මානසිකාර සම්භව මෙනෙහි කිරීම. ඔව් පොඩ්ඩක් අතට ගමු. දැන් අර මෙතන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ දැන් එයා වෙන වෙන වැඩක් කර කර හිටියේ. හැබැයි දැන් එතනදී අන්න මොකක් හරි ඊට වඩා තමන් වටිනවා කියලා අගයක් දීපු වටිනාකමක් දීපු දෙයක් හම්බුන ගමන් අර ටික අයින් කරා ඒ තමන්ගේ කැමැත්ත ගියේක අල්ලගත්තා. මෙතන මැනික වෙන්නත් පුළුවන් මැනිකේ වෙන්නත් පුළුවන් නේද? සමහරවිට කෙනෙක් මැනිකේ වලත් අල්ල ගන්නවානේ. අන්න ඒ වගේ තමයි ඉතින් මෙතනත් ස්වාමීන් වහන්සේ මැනික කියලා තමයි දාලා තියෙන්නේ. ඒ නිසා අපි අර කට්ටිය ඇසුරු කර කර ඉඳද්දි මැනිකේව හම්බුනහම ඉතින් මැනිකේව තෝරගන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන නම් මැනිකක් හම්බුනා අන්න මැනික හොඳයි කියලා මැනික මැනිකට ඡන්දෙ දෙනවා. ඒතර මේක තමයි තමන්ගේ කැමැත්ත අල්ලගත්තේ කැමැත්ත නිසා හම්බ වුනේ. ඊට පස්සේ යමු. හරි. ඊළඟට මානසිකාර සම්භව. මෙනෙහි කිරීම නිසායි ඒකේ ප්‍රබවය හට ගැනීම සිදු වුනේ. සමහරවිට හිතන්න පුළුවන් මණික උපන්නේ අර මණික් පතලේ හරි තව කොතනක හරි කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ මනෝපුබ්බංගමා ධම්මා කියන ධර්මතාවට අනුව උපදින තැනයි ඊළඟට කියන්නේ. මුල්ුණේ ඡන්දය ඊළඟට සම්භවය හටගන්නා ස්ථානීය මානසිකාරය මෙනෙහි කිරීමයි. අස්ස සමුදය සබ්බේ ධම්මා ඇහැට ස්පර්ශ වුණා මණික විශේෂ දෙයක් හැටියට අර කසල ගොඩේ තියෙන අනිත් දේවල් අතරින් මේක පිළිබඳව ස්පර්ශයක් ඇති වුණා. හේ ගැටුණා මේක. අන්න පස්ස සමුදය. වේදනා සමෝ සරණ. මේ මණික දැක්කත් එක්කම ඒ පිළිබඳ සැප වේදනා රාශියක්. සිත පිළිබඳව සිතේ ඇති වුණා. වේදනා සමෝ සරණ. ඒ ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. ඊළඟට සමාධි ප්‍රමුඛා. එතකොට එතකොට මෙතන මේ කියන්නේ මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් අර මණිකටයි හිත ගිහිල්ලා තියෙන්නේ. මැනිකටම යොමු වුණ සමාධියක් දැන් තියෙන්නේ. මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. ධර්මතාවයක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. අසරකොටගෙන නෙවෙයි දැන් එහෙම් පිටින්ම මෙයාගේ භාවනාව. අර මැනික ගැන. ඔව් ඒකත් අර මැනිකටත් දාලා නම් ගන්න පුළුවන් නේද? දැන් කෙනෙක් ඔය බාන්ස් බස් එකේ යනකොට කාව හරි දකින්න. අන්න යාත්‍රි කැමැත්ත ඇති වෙනවා. මෙනිකේ කිව්ව මොකද ඉන්නේ? අන්න දැන් මෙනිකේට හිත ගියා. ඊට පස්සේ දැන් හිත යන්න කලින් ඇහැට තමයි හම්බුනේ. නැත්තම් අර දැන් ඇහැ දාගෙන ගියේ ඇහැට තමයි ස්පර්ශ වුනේ. අර පස්ස සමුදය කියලා ගන්න පුළුවන්. ඊළඟට අන්න එතෙන් දැන් ලොකු සතුටක් ඇති වෙනවා. ආ මම කැමති කෙනෙක් හම්බුණා. මගේ මගේ හිතේ තියෙච්ච මම කැමති කෙනාම හම්බුණා කියලා අන්න ලොකු සතුටක් ප්‍රමෝදයක් ඇති වුණා. අන්න වේදනාව සමෝසරණ. ඊළඟට දැන් කෙලින්ම දැන් වෙන කෙනෙක් මතක් වෙන්නේ නැහැ. දැන් එයා ගැනමයි හිතෙන්නේ. මණික ගැනමයි හිතෙන්නේ. නැත්නම් මණිකේ ගැනමයි හිතෙන්නේ. දැන් අර මිත්‍යා සමාධියත් අනිකරම තියෙන්නේ. වෙන දැන් අම්මලා මොනවා කිව්වත් අහන්නේ නැහැ. තාත්තලා මොනවා කිව්වත් අහන්නේ නැහැ. මොකක් කවුරු කිව්වත් අහන්නේ නැහැ. මණිකේ ගැනමයි හිතෙන්නේ. අන්න ඒ වගේ සමාධි ප්‍රමුඛාගතියක් තියෙනවා. තනිකර මිච්ඡා සමාධියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අර එකාතකින් බලහම අපි සාමාන්‍ය සමාධියක තියෙන්නේ මේ සතිත් මේ මොකද්ද සමත සමාධි වල එහෙම අපි සාමාන්‍යයෙන් කියනවා මේ absorptions කියලා. ඒ කියන්නේ ඒ තුලටම බැහැ ගන්නවා. ඒකෙන් ආයි වෙන ලෝකයක් ඇත්තෙම නැහැ. ඒ ඒකෙම හිර වෙච්ච ගතියක් තමයි මේ බඳු සමාධියක තියෙන්නේ. ඒක කුසල පක්ෂයේ වෙද්දී අපි හිතමු අපි ඔන්න බුදු ගුණයක් මෙනෙහි කරනවා. දැන් ඔන්න බුදු ගුණය තුලම හිත පිහිටලා ඒ තුලම හිත බැසගෙන වගේ ඉන්නවා. එහෙම නැත්නම් අපි ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩද්දී ඔන්න අපි හිතමු හුස්ම රැල්ලත් එක්කම දැන් හිත තියෙනවා. වෙන මොකක්වත් අරමුණක් ගන්න. ඊළඟ තවත් ගැඹුරින් ගිහිල්ලා අපි හිතමු ඒ හරහා ඔන්න මතුවුණා නම් ආලෝක ස්වභාවයක්. නැත්නම් ආනාපාන සති නිමිත්තක්. ඕකත් ඉතින් තව වර්ධනයක අපි තුන් පරිභාග නිමිත්තක් දක්වා වර්ධනය වුණා නම් අන්න හිත ඒක අසර රිංග ගන්නවා ඒක තුළට බැස ගන්නවා ඒක තුළම ඒකාත්මීය වෙලා ඒ මේ තනිකර ඒක තුළම নিমগ্ন වෙලා සම්පූර්ණයෙන්ම ඉන්නවා දැන් එතන සමාධිය තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ දැන් ඒ හිතට වෙන ලෝකෙ කිසිම දෙයක් අරමුණු වෙන්නේ මේ සමාධියෙන් ගත්ත අරමුණ තුළ හිරවීමක් හිරවීමක් එයාම ප්‍රමුඛ කර ගැනීමක් එයාටම මුල් තැන දීමක් සිද්ධ වෙලා තියෙනවා ඉතින් අන්න ඒ නිසා මේ සම්මා සමාධිය පැත්තෙන් ඇති වුණොත් හොඳයි මිච්ඡා සමාධිය හැදුණත් ඒකම තමයි වෙන්නේ. ඉතින් අපිට ඔය යම් කිසි දෙයක් සම්බන්ධයෙන් දැඩි තණ්හාවක් ඇති වුනහම දැඩි වමනාවක් ඇති වුනහම අපිට වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. වෙන කිසිම කෙනෙක් කියන දෙයක් අපිට ඇහෙන්නේ වෙන දේවල් ඒකේ තියෙන ගුණාගුණ පේන්නේ නැහැ. අපි හිතින් ගත්තේ දැඩි මතය තුනම දැඩිව ග්‍රහණය කරනවා. දැඩිව මේකේ මත එල්ල ගන්නවා, එල්ල වෙනවා. එතෙන්ට අර මෙන්න මේ හිතේ ඇති වෙන අන්න මිච්ඡා සමාධි ස්වභාවය මුල් වෙනවා. සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා කියලා. එතකොට මේ ඊළඟට කියන්න පුළුවන්. හොඳයි. ඊළඟට සතාධිපතිය සබ්බේ ධම්මා. මේ අධිපතිකම යම්කිසි දෙයක් තව දෙයකින් වෙන් කරලා ඒක ඒක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොවිසුණු සතියක් අවශ්‍යයි. විචිත්ත බව තියෙනවා වෙන වෙන දේවල් වෙන දේවල් වලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය. ඒ අවධානය ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතිය. මිත්‍යා සතිය වෙන්න පුළුවන්. නමුත් මණිකටයි දැන් සතිය හිතලා තියෙන්නේ. තීරණාත්මක කොටස ඔන්න ඊළඟටයි තියෙන්නේ. සංයුත්තර දැන් මේ මණික පිළිබඳව කොයි කොයි ආකාරයෙන් හරි මිච්ඡා වශයෙන් හෝ සතියක් සමාධියක් දුනා. දැන් යම්කිසි විදියකින් ධර්මානුකූලව මේකෙන් ඈතර වෙන්න ඕනි නම් මේ මණිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් කරගත යුතු දෙයයි ඊළඟට තියෙන්නේ. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මැනික විනිවිද දැකලා ආයත් මේවා කසල කොටටම අයිති බව දෙයක් බව වැටහා ගැනීමයි කරන්න තියෙන්නේ. අඤ්‍යුත්තර ඒ පිළිබඳ ප්‍රඥාව. මේ මුළු මහත් ලෝක අසල ගොඩේම එක දෙයක් මැනික. ලෝක විනාශයේදී විනාශ වෙන සාමාන්‍ය අඟුරු ගුලියක් වගේ දෙයක් කියලා අන්න එහෙම ප්‍රඥාව පහළ වුණොත් අන්න එතකොට අර මැනිකෙන් ඈතර වුණා. පඤ්ඤුත්තර සබ්බේ ධම්මා. එතකොට මේ වගේ සාරය අර අනිකුත් බ්‍රාහ්මණයන් කියනා වගේ ආත්ම සාරයක් නොවේ මෙතන තියෙන්නේ. විමුක්තියයි සාරය. මහා සාරෝපම ආදී සූත්‍රවලත් සාරයේ හැටියට දක්වන්නේ මුල් මහත් ධර්මයේම මෙන්න මේ විමුක්තියයි. මේවායින් නිදීමමයි සාරය. සමහර කෙනෙක් හිතා ගන්නවා සංකල්ප ගොඩක් එකතු කරගෙන කරගහ ගැනීමයි කියලා. නමුත් ඒක නෙමෙයි. මේ සංකල්ප විනිවිද දැකලා ඒ වයින් ඈතර වීම. ඈතර වීමෙන් ලබන විමුක්තියමයි සාරය. විමුක්ති සාරා සම්බේ ධම්මා. මේ සංකල්පය මෙනික පිළිබඳ ඇති කරගත්තු සංකල්පය මේක ලෝකයෙන් වෙන් කරලා 아무තු දෙයක් වටිනා දෙයක් කියලා සංහා මාන දික්ටි වශයෙන් නැති කරගත්තු ඒ සංකල්ප රාශිය නැතිවීමෙන් මණික අහෝසි වුණා. අන්න ඒක තමයි විමුක්තිය. එයින් මිදුණා. මණිකෙන් මිදුණා. විමුක්ති සාරා සබ්බේ ධම්මා. ওই විදිහට මෙතන මේ ඊටාම වටිනා සූත්‍රයක් විදර්ශනා කර්මස්ථානයක් කරගහත හැකි කරගත හැකි තරම් වටිනා සූත්‍රයක් මෙතන තියෙන්නේ. මේ විදිහට ප්‍රඥාවෙන් දැකලා ඒ මිදුණාම අන්න ඒකම තමයි මනසට අරමුණු වන ධර්මයක ඇති සාරය ධර්මයක ඇති හරය හැටියට ගත යුත්තේ. සාරය හැටියට ගත යුත්තේ. මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේ ඇති හැම දෙයක්ම කර්මස්ථාන අරමුණු වෙනවා. ඒ නිසාම තමයි අතීතයේ සිට රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා පිළිබඳව අපිට හිතා ගන්න බැරි තරම් අමුතු අමුතු පුදුම කර්මස්ථාන තියෙන්නේ. මේ ආකාරයට බලනකොට සමහර විට විසභාග ආරම්භන පවා කර්මස්ථාන වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කර්මස්ථානාචාර්යන් වහන්සේලා හේතු සහිතව ආදි කර්මිකයට සමහර කර්මස්ථාන තහනම් කරනවා. ඉසභාග ආරම්භන පුරුෂයෙකුට නම් ස්ත්‍රී රූප, ස්ත්‍රීෙකුට නම් පුරුෂ රූප. ඒක හේතු සහිතයි. මක්නිසාද සමහරට අමුසොහනේ තිබුණු කුණු වී ගිය මල සිරුරු දැකලා සමහර සංඝයාට රාගය උපන්න බව තේර ගාථාවල සඳහන් වෙනවා. නමුත් ඒ තේර ගාථාවලම තවත් වටිනා තේර ගාථාවක් සඳහන් වෙනවා. නාග සමාන කියන කාකා කියලා. නාග සමාන ස්වාමීන් වහන්සේ විසග්භාග ආරාමණයක් මුල් කරගෙනයි රහත් උනේ. ඒ ස්වාමීන් වහන්සේගේ වචනේ මගේ සඳහන් වෙනවා මම එක දවසක් ගා පින්නපාතේ වැඩියා. මහා මාර්ගයට බැස්ස හැටිම මෙන්න මෙහෙම සූර්යනාද මැදේ එක්තරා නාටිකාංගනාව බොහොම ලස්සනට සැරසිලා නටනවා දැක්ක හැටිම මොකද උනේ? අතෝ මේ මනසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත සතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්ම සුද්ධම්මතා ඒ නාටිකාංගනාව දිහා බැලුවා මොකද්ද මේ සද්ද කියලා ඔළුව උස්සලා බැලුවේ හැටි මොකද උනේ තතෝ මේ මනසිකාරා අයෝනිසෝ උදපච්චත ඒ අවස්ථාවේ මට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ නෙවෙයි යෝනිසෝ මනසිකාරය හටගත්තා ආදීනවෝ පාතුරහු මේකේ ආදීනව පක්ෂයේ මට වැටහුණා නිබ්බිදා සමතිත්තත නිබ්බිදාව නිර්වේදය මට හොඳට පිහිටියා. තතෝ චිත්තම් විමුච්චිමේ. ඒ මොහොතේම මගේ සිත විමුක්ත වුණා. පස්ස ධම්ම සුද්ධස්සතං. මේ ධර්ම සුධම්මතං. සුධම්මතං. මේ ධර්මයේ සුධර්මතාව බලව. ඔන්න ඔය විදිහ ඔන්න ඔය ධර්ම සුධර්මතාව හෙලි කර ගන්න නම් මේ සූත්‍රය තෝරන්න වෙන්නේ අර කුසල් ධර්ම වලට විතරක් සීමා කරලා නෙවෙයි. මිත්‍යා සමාධියෙන් හෝ අර මණික පිළිබඳ සිතුවිලි ධාරාවක් ගිහිල්ලා සත්‍යයක් සමාධියක් මිත්‍යා වශයෙන් හෝ ඇති වුණා නම් යම් කිසි අවස්ථාවක යෝනිසෝ මනසික මනසිකාරය ආවම ඒක පිළිබඳව ඒ ෂණයෙන්ම අර සම්දිත්තික අකාලික ඒපස්සින් කියන ධර්ම නියාමතාව අනුව ඒ ෂණයෙන්ම විශාල වෙනසක් සිදු වෙනවා. ඒක නිසාමයි අතීතයේ නොයෙකුත් බ්‍රාහ්මණීන් තම තමන්ගේ ධ්‍යාන භාවනා හැම කරලා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. එක ගාථා පදයක් අහලා කොහොමද රහත් වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. මේක බුදු පියාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය නිසාය උනේ. එහෙම නැත්නම් ඒ කාලේ හිටිය පින් නැති අය කියලා ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන තියෙන්නේ ධර්ම ප්‍රාතිහාර්ය ගැන කල්පනා කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන් සමහර කෙනෙක් දේ දුන්නක් පායනකල් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් කොච්චර කාලයක් බලා ඉන්න වෙනවද දන්නේ නැහැ. නමුත් ඥානවන්තව උදෑසනාර වැලක කොඩයක් කෙල්ලෙන පිනිපිටක් ඔස්සේ ඉර පායනකොට හරියට ඉලක්කය අල්ලලා බැලුවොත් සූර්යරශ්මියේ තියෙන සියලුම වර්ණ සංකල්ප ඒ පිනිපිටුව තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒකම කර්මස්ථානය කරගත්තොත්. අන්න ඒ විදිහට මේ මුළු මහත් ධර්මයේම අර සත්‍යිත බෝධිපාක්ෂික ධර්මාදී හැම එකක්ම සමහර විට විසභාග ආරම්මණයේ පවා දකින්න පුළුවන්. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර වචන දෙක දිහා බැලුවාම ශාස්ත්‍රීය වශයෙන් බැලුවහම අහසර පොළොව වගේ පරතරය. සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන වචන දෙක බැලුවහම අහසර පොළොව වගේ පරතරය. ඈතයි. නමුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් කල්පනා කරලා බලනකොට ඊටාම සුළු වෙනසයි තියෙන්නේ. දැන් අර පිළිබිඳ ඒක කෙනෙකුට ඊටමත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. සමහර විට අපිට ඉබේමත් පේනවා ඉර පායාගෙන එනකොට. ඊටමත් සුදු වෙනසක් කළ හැටි අර පිළිබිඳේ තියෙන වර්ණ සංකල්පයෙන් නොපෙනී යනවා. ඒක පෙනෙන්නේ එක්තරා ඉලක්කයකට බැලුවාම පමණයි. ඔන්න ඒ විදිහේ දෙයක් තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳව. සම්විච්චික අකාලික ඒහිපස්සික ඕපනායික පච්චත්තම් වේිතබ්බ විඤ්ඤෝහි ධර්මයේ ස්වභාවය ඕකයි. හොඳයි. මම හිතනවා <clears throat> ඒක කියපු ටික තේරුණා කියලා. මේ අර එක ලස්සන උපමාවක් මතක් කරන්නේ නාගසමාල ස්වාමීන් වහන්සේ මුණ පාපු අවස්ථාව. ඒක තේරගතාවල එන අවස්ථාවක්. එතෙන්දී දැන් ඒ ස්වාමීන් වහන්සේ හොඳට භාවනා කරලා එහෙම ඒ තාම මාර්ගඵල අධිගමයක් අඩලා නැහැ. එහෙම නැත්නම් රහත් වෙලා තිබුණේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට එක නාටිකාංගනාවක් නටනවා. එතන මිනිස්සු රැස් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද්ද මේ ഘോഷාව කියලා බලන්න යනකොට දකිනවා මේ නාටිකාංග නාටිකාංගනාව නටනවා මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. ඉතින් සමහරවිට කෙනෙක් මෙතෙන්දී අයෝනිසෝ මනසිකාරයක් නම් පැවැත්වුවේ මෙතෙන්දී ඒ ස්වාමී ඉබඳු අයෝනිසෝ මනසිකාරයක් පාත්වූ මනසක් මනසක් නම් අර සමහරට ඒකෙන් හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්, හිතේ රාගය පහළ වෙන්න පුළුවන්. සමහරවිට ඔන්න ආයේ පින්නපාත වෙලා කුටියට ආවට පස්සේ ආයේ සම්පූර්ණයෙන්ම අර සිද්ධිය මතක් වෙයි මතක් වෙවි සමහරවිට සම්පූර්ණයෙන්ම හිත විසිරීලා ධාන තිබුණා නම් ඒක පිරිහිලා සමාධි පිරිහිලා අන්තිමට සිවුරෙන් බව යන්න ඉඩ දෙනවා. එච්චරට බොහොම විසභාග ආරම්භණයක්. නමුත් මේ ස්වාමීන් වහන්සේ එතෙන්දී හරියට ගාන්ට එක යෝනිසෝ මනසිකාරයට හරවගත්තා. උන්වහන්සේ කල්පනා කරනවා මේ නාටිකාංගනාව දිහා බලලා මෙතන රාගකිත් ඇති කරගෙන මෙතනින් හිත දූෂිත කරගෙන කී දෙනෙක් නම් ආයෙත් අපාගත වෙනවද කී දෙනෙක් නම් ආයෙ මේ සංසාරෙම බැඳෙනවද කියලා අන්න මේ ස්වාමීන් වහන්සේට මේ සිද්ධිය හරහා නිබ්බිදාවක් පහළ වුණේ මේ දර්ශනයේ තියෙන ආදීනව තමයි ප්‍රකට වෙන්න පටන් ගත්තේ. ආදීනවෝ පාතු රහෝ නිබ්බිදා සමතිට්ඨත. මෙන්න ආදීනව හොඳට ප්‍රකට වෙන්න පටන් ගත්තා. මේකේ තියෙන විසභාග පැත්ත තේරෙන්න ගත්තා. මේකේ ආදීනව ටික ප්‍රකට වෙන්න ගත්තා. මේකේ තියෙන අනතුර තේරෙන්න ගත්තා. අන්න හිත අයින් වුණා. හිත අයින් වුණාට පස්සේ තතෝ චිත්තං විමුච්චිමි. පස්ස සද්දම්ම සත්තත් පස්ස ධම්ම සුධම්මතං. හිත සම්පූර්ණයෙන්ම අන්න නාටිකාංගනායනොත් අයින් වුණා. කෙලින්ම කෙලස් ටිකිනුත් අයින් වුණා. උන්වහන්සේ රහත් වුණා. ඒ නිසා අපි අර සාමාන්‍ය හිතේ මේ හිත යොමු කරපු තැනට තමයි අපේ හිත වැඩ කරන්නේ. දැන් අපි එක දේවල් බලාගෙන යනකොට හිත තෝරපු තැනට, හිත යොමු කරපු දේට තමයි අපේ හිත මේ දේවල් හම්බ වෙන්නේ. ඒකමයි මානසිකාර සම්භාවා කියලා කියන්නේ. එතෙන්දී අපි නිවැරදිව යෝනිසෝ මානසිකාරයට දැම්මොත් අර මතු පිට නතර නොවි ගැඹුරට යනවා. සාමාන්‍යයෙන් අපේ හිත මතු පිට නතර වෙන්නේ. ඒ නිසා අපි කෙනෙක් දිහා බැලුවාම එයාගේ තියෙන හැඩහුරුකම් දිහා බලනවා, එයාගේ ශරීරේ පාටගෙන දිහා බලනවා, එයා උසද, කළුද, රතුද, සුදුද, මහතද දින අපි මේ විදිහට අර මතු පිට තමයි අපේ හිත රැඳෙන්නේ. නමුත් යෝනිසෝ මනසිකාරයකින් බැලුවොත් අන්න මේ මතු පිට රැඳෙනවා වෙනුවට එතන ගැඹුරක් දකින්න අවස්ථාවක් තියෙනවා. මෙතන හැම හැම විනිවිද ගිහිල්ලා මෙතන තියෙන මේ පිළිකුල් ස්වභාවය දැක ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන හැම විනිවිද ගිහිල්ලා මෙතන තියෙන ධාතු ස්වභාවය දැක ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයේදී හැමතිස්සෙම අර සාමාන්‍ය මතු පිට තියෙන දර්ශනය අභිබවා ගිහිල්ලා මේකේ තියෙන හේතු දැකීමක් නැත්තම් මුල දැකීමක් ආරම්භය දැකීමක් සිද්ධ කරනවා. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයට හිත හරවා ගන්නවා කියන එක එකතේ හරිම වැදගත්. ඒ තුළින් තමයි ඇත්තටම ඊළඟට පහළ වෙන ධර්මතාවය. අපි තුන් සතිය වෙන්න පුළුවන්, සමාධිය වෙන්න පුළුවන්. අන්න හොඳට එතකොට නිවැරදි දක්මක් ඔස්සේ, සම්මා දිට්ඨියක් ඔස්සේ එතකොට මේ මේ කෙලින් වෙලා එන්නේ. ඉතින් ඒ නිසා මේ මේ කාරණාවේදී දැන් අර ස්වාමීන් වහන්සේ විතර විස්තර කරගෙන ආපු ඒ උපමාවේ ඒ දැන් අර කෙනෙකුට මණිකක් හම්බ වෙනවා නමුත් එයා අන්තිමට මේකත් මහ වදයක් කරලා තේරුම් අරගෙන මේකෙත් ඇති දෙයක් නැහැ කියලා තේරුම් අරගෙන අර තණ්හා දිට්ඨිමාන වලින් දීපු වටිනාකම් ටික අත්හැරලා දාලා මණිකිනුත් හිත නිදහස් කරගත්තා නම් අන්න දැන් හිත නිදහස්. දැන් සැහැල්ලුයි. මොකද මණිකාතේ තියෙනකොට ඉතින් මණික ආරක්ෂා කරන්න ඕනේ. දැන් මණිකේ නම් ළඟ ඉන්නේ. ඒතකොට මණිකට කන්න බොන්න ගෙනලා දෙන්න වෙනවා, සාරි ගෙනලා දෙන්න වෙනවා. ඉතින් ඉල්ලන ඉන්න දේ දෙන්න වෙනවා. ඒ මැණිකගෙන් නිදහස් වුණාට පස්සේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. අන්න ඉතින් හිතේ දැන් තියෙන සහනයක්. ඒ නිසා මේ මැණික මැණිකගෙනුයි මැණිකෙනුයි ඔකගෙන්ම නිදහස් වෙන්නයි තියෙන්නේ. ඉතින් අපි ඒකට තමයි ඒකට විමුක්ති සාරා කියලා කියන්න වෙන්නේ. හොඳයි එහෙනම් අද අපි සෑහෙන වෙලාවක් සාකච්ඡා කරා මේ කරපු ටිකෙන් වෙන ප්‍රශ්නයක් නැත්නම් අපි අද සාකච්ඡාව අවසන් කරනවා. හොඳයි එහෙනම් අපි අද පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ සාකච්ඡාවෙන් රැස් කරගත්තා වූ යම් කුසල ධර්මයක් වෙනනම් ඒ සියලුම කුසල් මේ ධර්ම දේශනා මාලාව පවත්වන්න කියලා ආරාධනා කරපේ අතිපූජනීය මහෝපාද්‍යය මාතෘශ්‍රී ඥානාරාම සායන් වහන්සේත් ඒ වගේම මේ ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කරපු අතිපූජනීය කටුකුරුන්ද ඥානানন্দ සායන් වහන්සේත් අනුමෝදන් වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටම උතුම් නිවන් සුව පිණිස මේ රැස් කරගත්තා වූ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඒත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඒත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං